ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අත් මේ භාවනා වැඩපිළිවෙලේ අවසාන ධර්ම දේශනාව අංක 13ට ඇවිල්ලා තියෙන්නේ අපි විවහාර වර්ෂයෙන් 2013 ජනවාරි මාසේ 17 වෙනිදා ඉතින් මේ 13 වෙනි ධර්ම දේශනාව ආරම්භ කිරීමට කලින් සියලුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මා හේවං ආනන්ද අවච මා හේවං ආනන්ද අවච ගම්බීරෝ චාහං ආනන්ද පටිච්ච සමුප්පාදෝ ගම්බීරාව බාසෝ ඒ තස්ස ධම්මස්ස අනනුබෝධා අපටි වේදා ඒව මයම් පජා තන්තා කුලක ජාතා ගුලා ගුණ්ඩික ජාතා මුංජ බබ්බජ ජාතා අපායන් දුක්ගතින් විනිපාතං සංසාරං නාති වත්තති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ මහනිදාන සූත්‍රය වටිනා සූත්‍රයක ආරම්භක අවස්ථාවේ ਸਰවඥාන්සේ දේශනා කරන්න දීච්ච ශ්‍රීමුක පාඨයක් අපි මේ ඉස්සරහින් තියාගත්තේ අපි මේක දේශනා මාලාවේ ආරම්භක පාඨයේ වශයෙන් ඉදිරිපත් කරගත්තා එතනදී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවම ආදරයෙන් ආනන්ද ඒ විදිහට කියන්න එපා එහෙම කියන්න එපා මේ පටිච්චසමුප්පාදයේ ගැඹුරුයි ඒ ගැඹුරු බවක් පේනවා ඒ බව අනනුබෝධ අපටි වේද අවබෝධ නොකර ගැනීම නිසා ප්‍රතිවේද නොකර ගැනීම නිසා මේ ප්‍රජාව ආහාරයට නූල් බෝලයක් පටලවා ගත්තා වගේ කැඳ ගෑවිච්ච පෙර නූල් බෝලයක් වගේ කැඳ යදපු ගුලියට කැඳ යදපු නූල් බෝලයක් වගේ එහෙම නැත්නම් කිරිලියක් හදාගත්ත කිරලික දැල්ලක් වගේ මේක අවුල් කරගෙන මේ ජනතාව අපාය දුක්ගතිය සංසාර විනිපාතය ඉක්මවා ගන්න බැරුව මෙතන පටලවිලා ඉන්නවා. ඉතින් මේ පටලවිල්ලේ අන්තෝ ජටා බහි ජටා පටලවිල්ල ප්‍රධාන වශයෙන්ම ගැඹුරෙන්ම එහෙම නැත්නම් ඊ타මත්ම සූක්ෂමව සිද්ධ වෙන්නේ විඥාන නාම රූප කියන පුරුකේ. ඉතින් ඒක ඒක සඳහා අනිත්‍යං වලති සර්වච්ඡන් වහන්සේ දිදාන උපමා රූපක මාර්ගයෙන් ඒ ගැඹුරු ස්ථාන විස්තර කරන්න ගියාට විඥානය සහ නාම රූප අතර තියෙන පටලවිල්ලට නිදර්ශනයක්වත් කරන්න බෑ. ඒකේ තරම්ම වේගයකින් ඒ තරම්ම ජවයකින් කරකැවෙන බවයි මතක් කරලා තියෙන්නේ. ඒ නිසා මේ පහණිදාන සූත්‍රය ඒ විඥාන නාම රූප කියන තැනින් එහාට විස්තර කරන්න යන්නේ නැහැ. අපි දන්නවා පටිච්චසමුප්පාද ධර්මයක් විස්තර කරන මෙවැනි සූත්‍රයක දේශනාවේ අනෙකුත් ස්ථානත් එක්ක සම වෙන්න නම් ඒ ද්වාදශාකාරයේ 12 ආකාරයක් තියෙනවා. නමුත් මේකෙදී ඒ විඥාන නාම රූප තියෙන එහාට තියෙන සංස්කාර අවිජ්ජා කියන කොටස් විස්තර වෙන්නේ නැහැ. ඒ වගේම නාම රූප සහ ස්පර්ශය අතර තියෙන සලආයතන විස්තර වෙන්නේ නැහැ. ඉතින් ඒ කොටස් මේ කියන විස්තරය තුල ඒකාන්තම ගැඹෙලා තියෙනවා. කෙසේ නමුත් ඒ අර විස්තර කරලා තියෙන 11 ආකාරයකින් අංග සම්පූර්ණ විස්තරයක් සරුවච්චන් වහන්සේගේ පැත්තෙන් එහෙම නැත්නම් අවබෝධයක් කරපු කෙනෙක් පැත්තෙන් තියෙනවා. ඉතින් අපි උත්සාහ කළේ අපි අර ඇති කරගත්ත ප්‍රශ්නයක් නිසා මේ නාම රූප නිසා විඥානය පහළ වෙනවය. විඥානය නිසා නාම රූප පහළ වෙනවයි කියන මේ සම්දිස්ථානය අර්ථයක් ඇති වෙන්න නම් මේ නාම රූපේ විඥානය තියෙන්න බෑ. එතනයි අපිට තියෙන මූලධර්මයේ ප්‍රශ්නේ. මොකද විඥානයේ විසින් නාම රූපයක් ඇති කරනවා කියන තැන ඒ නාම රූපේ විඥානයක් තියෙනවා විඥානය තව විඥානයක් පහල කරන්න පුළුවන් කියලා වගේ අදහසක් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඊයේ මේක පොඩ්ඩක් මූල ධර්මයේ වශයෙන්ම හේම කරගන්න ආම්බාම් කරගන්න ඒ සංඛාරපච්චා විඥානං කියන පුරුක ගත්තාම සංස්කාර විඥානයන් එක්කීමේ ආසන්න කාරණා වශයෙන් සරුවචනහසෙ මෙතන පෙන්නනවා නම් ඒ සංස්කාර වලත් විඥානේ තියනවාද එහෙම නැත්නම් ඒ සංඛාර මේ විඥාන නාම රූප දෙක අතර යන මේ අති ශීඝ්‍ර භ්‍රමණය නිසා ජවේ නිසා වේගය නිසා ඒ සංඛාර වගේ දේවල් අතිරේක ලාභයක් ලබාගෙන එහෙම නැත්නම් අසාධාරණ ලාභයක් ලබාගෙන ඒ වේගයේ කැරකීම මුලස්ථාන වෙන පුද්ගලයාට වෙනමම අංශ ඒ ඒ අත්තු හදා ගන්නවා යටින් බලන වේදනාව සංඥා සංස්කාර කියන තුනම මේ වේගවලල්ලේ තියෙන අධි වේගය නිසා අති ජවය නිසා වෙනම දෙපාර්තමේන්තු තුනක් හදාගෙන තියෙනවා අනිකුත් චෛසිකයට වැඩියට. එතකොට අපිට ගන්න වෙන්නේ සංස්කාරවල ඒ සියලු චෛසික පොදි අතර චේතනාව තමයි මේ අසාධාරණ ලාභය ලැබලා තියෙන්නේ මේ අති වේගවත් ගමනින් ඇති වෙන මේ විද්‍යුත් චුම්බක ශාස්ත්‍රයේ ඒගොල්ල වෙනම දෙපාර්තමේන්තු හදාගෙන ඉන්නවා හරියට විඥානේ නැතුව විඥානේ නියෝජනය කරන්න පුළුවන් වගේ ඒකල ඒගොල්ලෝ යම් යම් කටයුතු වගේ කරනවා අන්නේ වේදනා සංඥා සංස්කාර කියන මේ චෛසික තුන අතරින් වඩාත්ම අවස්ථාවාදී වෙලා තියෙන සංස්කාර මේ සංස්කාර ඉදිරිපත් වෙනවා ඒ නාම රූප විඥානය අඳුරගත්තේ නැති කෙනාට මිත්‍ර ස්වරූපේ. ඇවිල්ලා යාගේ සියලු වැඩ කර දෙන සුවචකීකරුකේ සේවකයෙක් වගේ ඉඳගෙන ඒ කරන හැම වැඩකින්ම ඒ පුද්ගලයාට හොරෙන් ඒ පුද්ගලයාට නොතේරෙන්න ඔය අපාය දුක්ගතිය විනිපාතය නිරය සංසාරේ පැවැත්ම කරනවා. එහෙම කෙරුවේ නැත්නම් සංස්කාර වලට පවතින්න බෑ. නිසා සංස්කාර අර පුද්ගලට අවශ්‍ය සියලු සකස් කිරීම කරලා දෙනවා. පුද්ගලට අවශ්‍ය ඒ සදාචාරාත්මක අදහස් ඇති කරලා දෙනවා. ඇති කරලා දීලා ඒ මොනිච්චාවෙන් එයාගේ ආයතන විදිහට පවත්වන අතර ඒ සංසාරේ පවත්වන්න නැත්තම් පැවැත්ම පැත්තට එහෙම නැත්තම් අපාගත වෙන පැත්තට දුක්ගති පැත්තට වේගය පවත්වනවා. ඒ වේගය පවත්වන නිසා වර එක ඒ සංස්කාර කරන්නේ පාහර වැඩවලට සංස්කාර කරන මේ අත්නොමතික වැඩවලට විඥාණයට අනුමැතිය ලබා දෙන්න සිද්ධ වෙනවා නැත්නම් මේ ගේම ගෙනියන්න බෑ ඉතින් ඒ නිසා සංස්කාර කොච්චර බලවත් වෙලා තියෙනවද කියනවනම් නැත්නම් බලය තහවුරු කරගෙන තියෙනවද කියනවනම් විඥාණය කරා කිසි කෙනෙකුට යන්න දෙන්නේ සංස්කාර හරහා ඇර එනේන ඕනෙම අරමුණක් නිමිත්තක් ලිංගයක් ආකාරයක් හැම වෙලාවෙම විඥානය කරා යන්නේ සංස්කරණ වෙලා සංස්කාර ආහාර ඒ නිසා සංස්කාරය එතන පෙරහංකඩක් වගේ වර්ණකාරකයක් වශයෙන් ක්‍රියාත්මක වෙලා විඥාණය කැමැති විඥාණය රුචි වෙන විඥාණය සංසාරට බඳ ගන්න පුළුවන් අරමුණ විතරක් යන්න සලස්සනවා අන්තිම කපලලා ඒ නිසා විඥාණය හිතනවා එයා දන්නේ සංසාරේ විතරක් නිසා ඒ නිවන පැත්තට යන දේවල් මහා ඕන් නැති දේවල්, කම්මැලි දේවල්, නීරස දේවල් රසයේ තියෙන්නේ, සිද්ධි බහුල භාවයේ තියෙන්නේ, පෞරුෂත්වයේ තියෙන්නේ මේ ටිකේ කියලා සංස්කාර ලබා දෙන ඒ තොරතුරු ටිකෙන් සෑහීමකටපත් වෙලා මම සියල්ල දත් වගේ එහෙම නැත්නම් විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ ਸਰුවඥතාලයට. ඔක්කොම මම දන්නවා කියන්නේ. නමුත් සර්වජන් වහන්සේ සර්වජ්‍ය වුණාට පස්සේ දැක්කා මෙතෙක් කල්ලි බෝධි සම්භාර සියල්ල පුරවලා තිබ්බත් මහා කරුණාව අංග සම්පූර්ණ වුණත් ප්‍රඥා මේරුවාට පස්සේ මේ විඥානය ඇඳගෙන තියෙන ඇඳිල්ල. එයා හිතයිනේ ඔක්කොම දන්නවයි කියලා. ඒ නිසා අනිත්‍යව වශයෙන් පවත්නවා කියලා වැරද්දකුත් එයාගේ හිතේ තියෙනවා. විඥානය ඇති කරන හිත ඇති කරන චෛතසික සියල්ලම හිතේ වශයෙන් පවත්නවා වගේ කියලා අධිරාජ්‍යවාදී නායකයෙකුගේ තියෙන කැත පටලැවිලා විඥානය දිනන නමුත් විඥානය දන්නේ සංස්කාර විඥානය ඉක්මවල යනවා. සංස්කාර විඥානය උඩින් යනවා. උඩින් ගිහිලා පිණුම් ගන්න ඔළුවට උටි. නමුත් විඥාණයට කරන්න දෙයක් නැහැ. ඒ නිසා විඥාන හරහා එන අරමුණු පමණයි සම වෙන්නේ. සංස්කාර හරහා පිළිලා එන අරමුණු පමණයි විඥාණයට වදින්නේ. ඒක නිසා අපි රූපයක් බලනකොට ඒ රූපය බැලීම කියලා කියන්නේ ඒ චේතනාවක් මෙහි වෙලා මානසිකාරයක් මෙහි වෙලා විතක්යක් මෙහි වෙලා මේ මෙහෙවීමේ තියෙන අත්නෝමතික ගරිල්ලා ප්‍රහාරයේ හැටි කියනවා නම් රූපයක් බලනකොට සත්‍ය යට කරගෙන ගන්ධ රස පහස යට කරගෙන ඒව සියල්ල යට කිරීමට සමර්ථ වෙන හිතට ඕජාව ලබා දෙන රූපයක් වහාම තෝරලා විඥාණයට පෙන්නලා විඥාණයට තේරුම් ගන්න ඊට අරින්නේ මේ කැපී පෙනෙන රූපේ පෙනීම නිසා මට සද්ද වේදනා ඊතිවිලි සද්ද වේදනා සද්ද වේදනා ගන්ධ රස නොදෙනී ගියා කියන එක පේන්න දෙන. ඒ නිසා ඉතාමත්ම ගැඹුරුම රසවත්ම රූපයක් පෙන්වපා විඥානීය රූපය කෙරෙහි තණ්හාව ඇති කරපුවාම ගමන යනවා. ඊට පස්සේ දිගට මේ රූපියමත් නෙවෙයි පෙන්වන්නේ. රූපය වගේ හදාගත්ත එකක්. විඥානීය චේතනාමකින් හදාගත්ත දෙයක්. අර හිත ගිය තැන ආදර රජමාලිගාව ආශාදී කියන වගේ ඒ රූපේ රසයි කියලා කිව්වොත් රසට තමයි පේන්නේ. බැරි වෙලා හරි ඒ රූපේ හොඳ නැත්තම් කැඩෙන තීගෙට හේව නැල්ලත් ඇදයි වගේ ඒ රූපේ ඇදට තමයි පේන්නේ. ඒ නිසා මෙතන චේතනාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාත්මක වීම විඥාණයට හුදට මේ පණ පොනවා උල් බැලුමට උලන් ගන්නවා වගේ පුඹල දෙනවා ඒ නිසා විඥානාව සංස්කාර සහ විඥාන අතර හොඳ ලස්සන ගනුදෙනුවක් කරනවා ඒක හැබැයි කෙලස් බර ගනුදෙනුවක් ඉතින් මේ සංස්කාරය ක්‍රියාත්මක කරන පෙරහංකඩ පහක් ෆිල්ටර්ස් පහක් බුද්ධ ජානනාංශයේ මුළු සංසාරේ පුරා ඇවිත් දැකලා තියෙනවා දැක්කට පස්සේ උන්වහන්සේ බුදු වුණාට පස්සේ කියනවා යමෙක් යමක් තෝරන්න මේ ඇඟේ අතේ ඇඟිලි පහ වගේ මේ උපමාන පහ තමයි තෝරන්නේ කියලා. ඒ අනුව තෝරගෙන එයා හිතනවා මේ තෝරගත්ත දේ තුළ අනිවාර්යයෙන්ම සත්‍ය තියෙනවා. ඒ අතාරිච්ච දේවල් තුළ සත්‍ය නෑ. මේ ඔක්කොම බොහොම තාර්කිකව බොහොම ඇති දේ ඇති ඇති දන්න දැනුමින් තෝරගත්ත දේවල් කියලා හිතාන තමයි ගත කරන්නේ. ඉතින් මේකට මුංචි නිදර්ශනයක් අපි ගත්තොත් අපිට තේරෙයි අපි ගැන අපි කියනකොට අපි කැමති නැහැනේ අපි ළඟ එහෙම මෝඩකම් කියනවා කියලා දැනගන්න බාහිර නිදර්ශනයක් කිව්වහම මෝඩකමටත් අට්ටු වෙනවා මේ කාරණාවත් වැටෙනවා ඒ නිසා මම මේ වෙලාවේදී ඒ චංකි සූත්‍රයේ සංසිද්ධිය පොඩ්ඩක් මතක් කරලා දෙන්න කැමතියි සර්වචනාංශයේ ඉන්න වෙලාවේදී ඕපසාදික කියන ගම කිට්ටුව තියෙන කැලේ වනසන්දේ ගත කරනකොට ඒ ගමේ හිටපු ප්‍රධානම එක බමුණු ගමක් උගා කුලවන්ත සුපරිසුද්ධ බමුණු ගමක් ඒක හිටපු ප්‍රධාන නායකයා තමයි චංකි කියලා. ඉතින් ඒ නිසා ගමටත් චංකි කියන නම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අර දවසක් ඒ බමුණා දවසේ වැඩ ඉවර කරලා බොහොම ප්‍රසාදව තමන්ගේ උඩුමහල් තලාවට වෙලා ඉන්නකොට දැක්කලු මිනිස්සු වගේක් මල් පහන් අරගෙන කැලේ දිහාට යනවා. පස්සේ පයින්ඩ් කාරෙන් යවුවට පස්සේ මේ මිනිස්සු කියලා තියෙනවා භාග්‍යවත්තු අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ කැලේට වැඩලා ඉන්නවා කියලා. ඒකකොට මේ යාට හිතනවා අච්චා මෙච්චර දුර ආපෙගේ මාත් යන්න ඕනයි කියලා. නමුත් ස්වල්ප වේලාවකින් තමන තව දැනුගත් බමුණන් 500ක් එනවා. මෙයා බහැ දකින්න. පස්සේ අල්ලාපසල්ල අපි වරලා කියනවා මේ මට පොඩි ගමනක් තියෙනවා. මම යනවා ශ්‍රමණ බාත් කාතුම ලාංශය දකින්නයි කියලා. ඒකෝනට 500ම කියනවා. දැන් ඔබතුමා බමුණන් දෙන්න හොඳටම ඉහෙන එකට පැහිච්ච බමුණා. සමබද්ගතමන් කියලා කියන්නේ තාම ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස් තියෙන තරුණේ. අනිතේම බමුණ ධර්ම වල ගන්න කෙනෙක්. දැන් ඔබතුමා කියලා එයා ළඟට ගියාම අපි ඔක්කොම පාවා දුන්නා වෙනවා. ඒක නිසා ඒක ගැලපෙන්නේ නැහැ. හරිනම් එයා එයා ශාස්ත්‍රීය කුලේ ඔබතුමා බමුණ කුලේ. එයා එන්න ඕන ඔබතුමා ගාවට. ඔබතුමා බමුණු කුලයේ කෙනෙක් කියලා වැඩි මහල්ලෙක් කියලා අපි වගේ 500ක් සෙනකින් දැද්දී අරයා ගාවට යනවා කියන එක හරියන්නේ නැහැ කියලා. පස්සේ ඉතින් ඒ චන්ති බ්‍රාහ්මණයා කොහොම ලස්සනට අර 500ම කරුණු ගන්නනවා බල දන්නේ නැහැ කවුද කියලා හරුවච්චන් ආංශේ වෙන මෙච්චර ගුණ ඇති කෙනෙක් ඒ නිසා මම යනවා බලන්න යේසුස්වහන්සේ 500ම කැමති වෙනවා ගියාට පස්සේ ඉතින් සරුවච්චන් ආංශෙත් ඒ චක්ක බ්‍රාහ්මණයත් එක්ක එතන වැඩි හිටියේ ඉහිණ කියලා පැවිච්ච බමුණන් එක්ක අල්ලාපදාලා අපේ යෙදෙනකොට අර සෙනගේ අඩුම වයස්කාර හොඳ ත්‍රිවිධ පාරිශුද්ධ ත්‍රිවිධ දැනගත්තේ තරුණ බමුණෙක් කියන කාපටික කියලා එයා ਸਰවඥාණන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ਸਰවඥාණන්ගේ පාරම් ටොක්ක කරලා කියනවා වැඩි හිටියෝ කතා කරන දැන් වල පැහෙන්න යන්න එපා. හිතපන් වෙලාවක් එයි කියලා. ඒකට පිළිස ටිකක් අපහසුටපත් වෙන. ඒකට චංකි බ්‍රාහ්මණය කියනවා බුදුහාමුදුරන්ගේ අවසරයි ස්වාමීන් වහන්සේ ආ වයසෙන් බාල වුණාට අපි අතන උගා ප්‍රසාදේ දිනාගත්ත හොඳ දක්ෂ ත්‍රිවේදයේම දන්න තරුණෙක් කියලා. හොඳයි කවන්නේ යාට වෙලාවක් හම්බෙයි කියලා සරුවචනන්සේ කියනවා. ඒකට කාපටිකටත් තේරෙනවා. හොඳයි බුදුහාමුදුරුවෝ මට මේ විදිහට කෙරුවනම් මට අවස්ථාවක් දෙන්න නැතයි කියලා සාකච්ඡා වුණාන් පස්සේ සාකච්ඡා වුණාන් පස්සේ බුදුරජාණන්සේ කාපටිගේ මුණ දිහා බලනවා. බැලුවට පස්සේ එයා හිතා ගන්න දැන් මට සරුවචනන්සේ අවස්ථාව දුන්නයි කියලා කියනවා ස්වාමීන් වහන්සේ අපි මේ පුදුම කැපවීමකින් මේ බමුණු ධර්ම ඉගෙන ගන්නේ. ඒකට ජීවිතේ පාවා දීලා අපි ඔක්කොම තරුණ වයස පාවතිලා ත්‍රිපිටකය ඉගෙනගෙන බුදුමාකාර ශ්‍රද්ධාවකින් අපි මේ කටයුත්ත කරනවා. ඉතින් ඔබ වහන්සේ මොකද හිතන්නේ? ඔබ වහන්සේ කියන එක නෙවෙයිනේ කරන්නේ. මේ බමුණු කටයුත්තක් නේ. මං වාගේ ජීවිත පරිත්‍යාගයේ මේ මේ බමුණු දහම් ත්‍රිවිධයේ යෙදී සෑදී පැදී කටයුතු කරනකොට මොකද කියන්නේ කියලා. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ උඹ කටයුතු කරන ශ්‍රද්ධාවයි. කොහොමයි? හැබැයි මතක තියාගනි ওই සද්ධාව කියලා තෝරාගන්න එක ඇතුලේ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. උඹ බමුණු ධර්ම නොවේයි කියලා සද්ධාව නොවේයි කියලා සද්ධාට ගැළපෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන දේ තුල සත්‍ය තියෙන ඉඩ තියෙනවා. ආයකට ඒ කාපටික බ්‍රාහ්මණයා අතුරු ප්‍රශ්න නගන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ වචනේ අල්ලගෙන සද්ධාවෙන් කියලා කිව්වට මගේ දැනුමෙන් මම ඇත්තට රුචියකුත් තියෙනවා. මේක පුදුම බුදුම ගැඹුරක් මේකේ තියෙනවා. බුදුම විස්තරයක් මේක නිසා ශ්‍රද්ධාව විතරක්මත් නෙවෙයි ස්වාමීන් වහන්සේ. මේකේ රුචියක් තියෙනවා. හරි බුදුරජාණන්ස කියනවා මම ඒකත් බාර ගන්නවා. උඹ වගේ කෙනෙක් මේ වගේ ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන්න රුචියත් එක හේතුව. හැබැයි මම කියනවා රුචියට ආදීනව දෙකක් තියෙනවා. රුචි කියලා තෝරාගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. අරුචි කියලා බැහැර කරන දේ තුළ සත්‍ය තියෙන්න තියෙනවා. ඊට පස්සේ කාර්තික බ්‍රාහ්මණය කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ සද්ධාවයි රුචිය විතරක් නෙමෙයි අනුස්සවේ මෙන්න මේ પરම්පරා හතක් අපිට ඇවිල්ලා තියෙන මේ ගැඹුරක් ඒක නිසා මේ සද්ධා රුචිය විතරක් නෙමෙයි අනුස්සවයක් තියෙනවා කියනවා ඒතර කියනවා ඔය හත්පුරුෂ પરම්පරාවේ නම කියලාම කියන බුදුහාමුදුරුවෝ අත්මතුන් પરම්පරාවේ කවුරක්වත් එක එකක් කියලා තියෙනවද සත්‍ය දැක්කයි කියලා කියන එහෙම කෙනෙක් කියලා නෑ කියලා. ඊට පස්සේ කියනවා හත්මුතු પરම්පරාවෙන් ඇවිල්ලා ඒකටම පණ දීලා උර දීලා ලය දීලා කටයුතු කරාට ඒක පිළිගන්න ගුණයක්. නමුත් උඹ අනුස්සවයෙන් ওই පඬිතුෝ කියපු දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. නොකියවිච්ච දේ තුල සත්‍ය තියෙන ඉඩ තියෙනවා කියලා කියන උඹ තවත් දුරට කියන නිසා මම කියන්නේ අහපන්. ඔන්න ඔයගේ කරුණු පහක් තියෙනවා. සද්දා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිචානක්කන්ති කියලා. තර්කයෙන් මේක දැනගත්තයි කියලා මිනිස්සු යමක් අනිදොල් බැහැර කරලා මේක සත්‍ය කියලා බාර ගන්නවා. එතන මේක මගේ දෘෂ්ටිය කියලා බාර ගන්න ඔය පහේම මම අර කියපු ආධිනව පහ තියෙනවා. අද්දායෙන් ගත්තත්, තමන්ට රුචි කියලා ගත්තත්, මේක ගුරු પરම්පරාවේ ත්‍රිපිටකයේ පොතේ තිබ්බයි කියලා ගත්තත්, එහෙම නැත්නම් තර්කයට ගැළපෙනයි කියලා ගත්තත්, එහෙම නැත්නම් මම මේක බැසගත්ත දෘෂ්ටියක් කියලා ගත්තත් ඔය පහේම තියෙනවා. ඒකට බුදුජානන්සේ කාපටික කියනවා ඔබ වහන්සේ පහෙන් බහැර තවක ගන්නවාද කියලා. බුදුහාම කියනවා නෑ කියලා. උරි පහම තමයි මාට්ටු ගන්නන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ කියනවා බේරන් දැනගනි මේ පහෙන් මේ කියන සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිචාරකන්ද කියන පහෙන් සත්‍ය අනුරක්ෂණය සිද්ධ වෙනවා. උඹ කරා පැමිණිච්ච දේ හරි හරි වැරදි දේ ආරස්සා කරන්න පුළුවන්. හැබැයි සත්‍යානුබෝධය සිදු වෙන්නේ නැහැ. උඹ කියන પરම්පරාවෙන් එනාව දේ හොල්ලන්නේ නැතුව අන්ධකාරයේ අතින් අතට යන මේ මල් වට්ටියක් වගේ යවන්න පුළුවන් හැලහප්පන්නේ නැහැ. හැබැයි අවබෝධයක් ලැබෙන්නේ ඒක අපේ ශාසනය කියන්නේ අපි මේ ත්‍රිපිටකය කියලා රැක්කට මේ ශාසනය කියලා රැක්කට අපිට අවබෝධයක් නැත්නම් ඒක ගොපල්ලේ හරක් බලනවා වගේ කියලා කියනකොට බත් බැලේ මිසක් කවුරු බස්කෝ රසය ලැබෙන්නේ නැහැ. හරක් බලනවාට අයිතිකාරය කණ්ඩ දෙනවා. එච්චරයි හරකුන්ගේ ලැබෙන පස්කෝ රසේ නෑ. පස්කෝ රසේ ලැබෙන්න නම් හරක් අයිතිකාරයයි. ඒ නිසා මේ ධර්මයේ රැක්කට සද්ධාවෙන්, රුචියෙන්, අනුස්සවෙන්, ආකාර පරිවිතක්ෙන් දිට්ඨි ඥානකන්තියෙන් ආරක්ෂාව සිද්ධ වෙනවා. මනිකන් security guard කෙනෙක් විතරයි. එහෙම නැත්නම් මොර බල්ලෙක් විතරයි. එහෙම නැත්නම් භූමාටු දෙයියෙක්. ගෙවල යකෙක්. අරසගරණ යක්ෂයෙක් විතරයි අපිට අර මේකක් නැහැ කියලා. එතකොට කියනවා ස්වාමීන් වහන්සේ එහෙමනම් සත්‍යානුරක්ෂණයත් එක්ක සත්‍යානුබෝධය කරන්නේ කොහොමද කියලා. ඒක හරියටම ਸਰවඥාන්සේ කොනට ගෙනලා අතකරම සත්‍යානුරක්ෂණය කරනවා සත්‍යානුබෝධනය කරන්නේ කියලා. ඉතින් ඒකෙන් කාරණා දෙක තුනක්ව දැනගන්න පුළුවන්. ඒ තරම් ගැඹුරු ධර්මයක් විදිහට අර විදිහට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන කෙනාගේ සත්‍යානුරක්ෂණය බුදුහාමුදුර අනුමත කරනවා. ඒ තරුණයා මේ Hindu ආගමෙන් පූර්ණ ජීවිතය ගත කළ ගන්න ඒක ගරු කටයුතු දෙයක්. හැබැයි කියනවා ඔබ කොච්චර අරසා කරත් ඔබට ඔකෙන් කිසි රස විශේෂයක් ලැබෙන්නේ නැහැ, ಗುಣ විශේෂයක් ලැබෙන්නේ නැහැ. අරස මේ අවබෝධයක් මේ මේ අනුබුඤ්ජනයක් අනුබෝධයක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ බමුණයි හරිය ලස්සනයි ඉතින් එහාට. ඒ කියන්නේ හොඳටම තේරෙන මේ බමුණත් පුද්ගලිකව ගන්නේ නැහැ. කාරණා සුද්ධ කර ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් කහනවා සාංශෝ පහම නම් ඔබ වහන්සේ ලකින්නේ. ඔබ වහන්සේ කොහොමද මේ ඔබ වහන්සේගේ මේ අපිට විරුද්ධ එකක් නේ කියන්නේ. සත්‍යano බෝධනේට මග සත්‍යano ප්‍රාප්තියට මග කියයි. ඊට පස්සේ බුදුරජාණන් මේ කාරණා පහ ලස්සනට පෙළගස්සනවා. කාරණා 15ක 16ක අපි එකට කියනවා මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා. එතනත බුදුරජාණන් පටන් ගන්නේ ශ්‍රද්ධාවෙන් තමයි. ශ්‍රද්ධාජා ඊට පස්සේ පුත්‍රජනanse කියනවා මෙහෙම ශ්‍රද්ධාවෙන් ෘචියෙන් අනුස්සරෙන් ආකාර පරිවිතක්යෙන් ditthi නිජානක්ඛන්තින් අපි ලෝකෝත්තර ධර්මයක් ආධ්‍යාත්මික ධර්මයක් ආගමික ධර්මයක් කල්පනා කරලා බලනකොට ඒ කෙනා එවැනි ධර්මයකට පෙළඹෙනිට ලොකු ජීවිතේ හැඩගස්මක් ඇති ගුණයක් ඇති කෙනා නියා කල්පනා කරලා බලන්න ඕනලු යම් කිසි කෙනෙක් මේක ආරස්සා කරලා ಗುಣ විශේෂයකට පත්වෙච්ච කෙනෙක් ඉන්නවද කියලා මේක නිකන් බඩසුලිය රැකගෙන රකින්න නාගමාණික්යක් වගේ රකින්න එක නෙමෙයි වැඩේ. මේක මේ විදිහට ජීවිත ප්‍රත්‍යයෙන් කරන එකේ ಗುಣ විශේෂයක් ලැබපු කෙනෙක් ඉන්නවා. ඒ තණ්හාව දුරු කරගන්න පුළුවන් වෙච්ච, ද්වේෂය දුරු කරගන්න පුළුවන් වෙච්ච, මොහොනේ දුරු කරගන්න පුළුවන් වෙච්ච, ඒ කියන දේ කරන, කරන දේ කියන જાති කෙනෙක් ඉන්නවාද කියලා බලනවා කියනවා. එහෙම ඉන්නවනම් ඉන්න කෙනා කිරෙහි අර තමන් එතකොට එතකොට ඉගෙන ගත්ත දේවල් වලින් පොතේ දැනුම ගොඩාක් දැනුම තියෙනවා. නමුත් ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා ඒ දේ අවබෝධ කරලා ප්‍රකාශ කරන කෙනා ළඟට යන්න. එතකොට ඒ කෙනාගේ ශ්‍රද්ධා ජාතෝ උපසංගමචි ශ්‍රද්ධාව නිසා වෙත ලැබීම සිදු වෙයි කියලා කියනවා. අය ශ්‍රද්ධාව gedera ඉඳගෙන අර ධර්ම රත්නය කියලා වැඳ වැඳ ඉන්න එක නෙමෙයි තියෙන්නේ. මේක ක්‍රියාවත් කරන කෙනා වෙත එළඹීමක් සිදු. සද්දා ජාතෝ උපසංකමති. උපසංකමන්තෝ පෛරුපාසති. නිතර නිතර ගියාට පස්සේ පෛරුපාසනය කරනවා. ඇසුර පවත්නවා. පෛරුපාසන්තෝ සෝතං හෝදාති. එහෙම ඇසුරු කරනකොට එයා කියන කරන දේවල්, එයා කියන දේ කරන, කරන දේ කියනවද කියලා අහන්න කන්නතු කරනවා. කණ යොමු කරලා අහනවා. ඔහිතසෝතෝ ධම්මං සුනාති. ඒ විදිහට මේ පුද්ගලයා දේ කන්‍යතුරන ඉන්නකොට මේ සොයාගෙන යන ගවේෂකයාට එයා කියන ධර්මය ඇහෙන්න පටන් ගන්නවා. ඔහිතසෝතෝ ධම්මං සුනාති. සුත්වා ධම්මං ධාරේති. යා කල්පනා කරලා බලනවා දැන් මම මෙවැනි ධර්මයක් තියෙන කෙනෙක්. එයා මෙවැනි ධර්මයක් කතා කරන කෙනෙක්. ඒ ධර්මයේ ධාරණය කරලා අරකයි මේකයි සංසන්දනය කරලා බලනවා. දතානන් ධම්මානං අත්තං උපරික්කති. අරව කටපාඩම් කරගන්නවා. කටපාඩම් කරන අර්ථය සලකා බලනවා. මේවා නිකම් මේ ජප මන්ත්‍ර වගේ මිනිසු නිකම්මත් කරවන්න කියන දේවල්ද නැත්නම් අර්ථ සිද්ධියක් සහිත දේවල්ද කියලා ඒ වගේ අත්තං උපපරික්කති අත්තං උපපරික්කතෝ සති ඡන්தோ ජායති අර්ථය බලනකොට තේනවා මේක ක්‍රියාවක් කළ යුත්තක් එහෙම නැත්නම් මේ තියෙන ක්‍රියාශක්තියක් එහෙම නැත්නම් අනුව හැසිරිය යුත්තක් මිස වෙන ගුණ විශේෂයක් ලැබෙන්නේ නැහැ කියලාට ඡන්දේ බවටපත් වෙනවා අර තුන ශ්‍රද්ධාව. ඒකෝට ශ්‍රද්ධාව සහ ඡන්දේ අතර තියෙන වෙනස අපි මේකට කුසල ඡන්දේ කියලා කියනවා ආගමික පැත්තේ. අපි මෙතෙක් කල් දුන්නේ කාම ඡන්දේ. මේ කාම ඡන්දේ වල කුසල ඡන්දේ ආවට පස්සේ ශ්‍රද්ධාවට වැඩිය කරබැලීමේ ආසාවටයි කුසල ඡන්දේ කියන්නේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ හිතේ ඇති වෙන ආවේගයක් ඒක ක්‍රියාත්මක වෙනවා වෙන්න පුළුවන් නොවෙන වෙන්න පුළුවන්. අන්නර විදියට දතානන් ධම්මානං අත්තං උපරික්කති කියන විදියට දරන ලද ධර්මය විග්‍රහ කරලා බලනකොට කුසල ඡන්දය පහරනවා. ඡන්தோ ජාත තංජ ජාත උත්සහති ඊට පස්සේ ආ හොරෙන් හරි පොදුවේ හරි මේ කියන දේ පොඩි උත්සාහයක් දාලා බලනවා. නිකන් මගේ ජීවිතේ මට වෙච්ච හැටියට කියනවනම් ඔක්කොම උඩ කරන්න බෑ. මම පැහැදිලිව කමට කරන්නත් බෑ සතිය පිටෝපන් කියන්නේ. ඉතින් ඉස්සල්ලාම කෙරුවේ පොඩි උත්සාහයක් දාලා බැලුවා මේ සතිය කියන එක මං වගේ මේ සීලයක් නැති බුද්ධාගම අදහන් නැති එයාගේ මේ අමුතු කුණුහරුපයක් වෙන විද්‍යාව ලොකුයි කියලා හිතන මහ තකතිරු කෙනෙකුට කරන්න පුළුවන් කියලා. ඒ දවස්වල මම තකතිරු කියලා දන්නේ නැහැ. මම හිතන්නේ මම ලොක්ෙක් කියලා. ඉතින් කරලා බලන්න ඕනේ අන්දම් අර්ථය එන්න පටන් ගත්තා. ඒ ඒ ඒ දුර්ලකන්නේ වනමුක සිවල තර කොච්චර තිබ්බත් සතිය පිරවන්න පුළුවන්. ඒක මහ පුදුමාකාරම ශක්තියක් වුණා මට උත්සාහය සාර්ථක වීම සාර්ථක වුණේ යුනිවර්සිටි ගලලා ගෙදර යන ගමන් සෙනගස්සේ ඉඳද්දි පයින් ඇවිදින්න උත්සාහ කරා තනියම කව මිනිස්සු කොහොම සෙනග යද්දී වම තිනකොට දකුණ තිනකොට මට නිකන් මහා ලොකුවේ දැන් මං කියන දේවල් මුකුත් මන් දන්නේ නැහැ ඒක. වම තිනකොට වම දාන්නවා දකුණ ඉස්සෙල් දකුණ දාන්න. අනිත් විනාඩි 5ක් 6ක්ම මට තේරෙනවා මුළු ලෝකෙම වෙන් වෙලා මේ අමු ගියා. වම දකුණ වම දකුණ වම කපාරට මත මම දකුණ මොකද උනේ මට කියලා. ඒ කියන්නේ මම නෑ. ඇවිදිනවා. බය වෙච්ච ගමන්ම මම ආයෙසරයක් ආපහු හද පිළිවි ලෝකයට ආවේ ඒකට ගලාපාරය ආයෙසරයක්. ගලාපාරේ ඉඳලා කල්පනා කරනවා මොකක්ද වුණා. ඇයි එතනින් මැරලා ගිහලා ධම්මික හඳුනන කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් වුණා. මම ඊදාසොල යකක් හදා යම් කන්ද මේ රජා මරණ ඉංග්‍රීසියක් තිබුණේ. ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. පස්සේ කියලා රහම්දුරන් කිව්වා. ඔබ මොකද්ද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි උත්සාහයක් කරන් දිනවා ඒකම කරපන් කිව්වා. ඊට පස්සේ එතනින් ඉඳදී කරන්නේ ගියා ඒකේ නැහැ. එක එක එක එක දේවල් කරනකොට මට තේරුණා මේ අතනින් මෙතනින් අතනින් මෙතනින් ඒ ඉඩෝරේට පස්සේ වහිනකොට තනකොළ රසෙන්න වගේ දත් පදිනකොට ඇවිදිනකොට සමහර වෙලාවට ඔය පොතක් පාඩම් කරන වෙලාව ඔක්කොම පැත්තක දීලා නිකන් ඉන්න ඉඳපු ගමන් දා ගන්නවා බලන්න ඉබ්බයි කට්ට ඇතුලට ගත්තා කට්ට ඇතුලට වගේ දාලා බලනකොට ඉඳපු ගමන් සතිය එනවා ආන්නේ වගේ උත්සාහ කරා උත්සාහ කරනකොට කරනකොට තියෙනවා ඒක මගේ තියෙන එදා තිබුණ ගතියයි මම ඔබ දෙනකොට කියන්නේත් මේකයි ඒක හොරෙන් කරපු තරමට ලාභයි මම දන්නා ඒක මම එහෙම කියන එක හොඳද කියලා කහාටක කියාපන්න ඕන කමන්නේ මං කියා බාන හිලි තත්ත්වයක තිබුණ කවුරු හරි මට බැරි වෙලාවත් ඒ ස්වාමීන් වහන්සේ කිව්වනම් ඔබ මේකට අටවිල් ගන්න ඕනේ බාපණයක් දා ගන්න ඕනේ කියලා මතක තියාන කවදාකවත් මං වගේ මිනිහෙක් එතින් නම් නැමෙන්නේ නැහැ බෑ මට කිසිසේත්ම තේරෙන්නේ නැහැ මේ සත්‍ය පිටීමයි සීලය අතර සම්බන්ධය මට කිසිසේත්ම තේරෙන්නේ නැහැ සත්‍ය පිටීමයි සුදුංජලිය අතර සම්බන්ධය මට කිසිසේත්ම තේරෙන්නේ නැහැ බාපණයක් දාන එකේ වටිනාකම ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඒකේ ඕනෙකමක් නැහැ. ඒ ඒ මාත්‍රකාව මතුනේ නැහැ. අනේ විදිහට උත්සාහ කරනකොට තුලනයක්. එහෙම නැත්නම් අර මේ තර්ක ඥානේ වැඩක් යනවා. දැන් මේකද බුදුහාමුදුරුවෝ කිව්වේ. දැන් මට බුද්ධාම ක්‍රෙඩිට් එකක් තියෙනවා. අනේ කවදාකවත් ඒ ගුරුවරු බැරි වෙලාවක්වත් ඔය සතිය උගන්ලා නැහැ. වැරදිලවත් උගන්ලා නැහැ. අප්‍රමාදී කියන එක බුදුරජාණන්සේගේ ධර්මයේ ප්‍රධාන දේ බව කියලා දීලත් නැහැ. දැන් මේ ආඳුරෝ කතෝලිකයා එයාම බුද්ධාගමට ඇවිල්ලා අපි ඕස්ට්‍රේලියාවේ ඉඳලා මෙහි ඇවිල්ලා මට කියනවා මේකයි බුද්ධාගම කියලා. ඒතර මටත් තේරෙනවා මේ සිල් ගත්ත මිනිස්සු විසින් කළ යුතු වටිනා භාවනාවක් වගේ මේ මම මේ අමු ගියා. මට කරන්න පුළුවන්. ඒ තුලණී කරනකොට පේනවා මේ සතිය පච කරන්න බෑ. සතිය මොන જાති කෙරුවක්වත් වටන්න බෑ ඒක වැඩෙනවා. අන්නේ තුලණී තුල කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මම ඒක නිසා කියන්නේ නැහැ සාකච්ඡා කරන්න එපයි කියලා. මම කියන්නේ නැහැ ප්‍රශ්න අහන්න එපයි කියලා. මම ඇත්තටම අසීමිත ප්‍රශ්න අහන්න තිය වෙලාවේ ධම්මර ඒ ධම්මික ස්වාමීන් වහන්සේ සංසය ඇත්තටම මට ඒ මේ නියුන් සහෝදරයෙක් වගේ ඒ අහන මතක తీරු ප්‍රශ්න අනිත් එකේ ඉංග්‍රීසි හොරවතියේදී ඒවට පැය ගණන් මම වෙලා ගත්තා. ඒ තුලනේ තුල මට තේරෙන පටන් ගත්ත මොකද්ද ආයෝජනයක් යනවා. ඒ කරන වැඩ ඔක්කොම කරන අතරතුර ඒ තුලනේදී ඇතුළතින් තේරෙන පටන් අර ගන්නවා මේ ගිය සංසාරේ පැත්තට යන ගමනක් නෙවෙයි. මොකද්ද වෙනසක් තියෙනවා. අන්නේ තුලනේ ආරහ තමයි කෙනෙකුට ප්‍රධානය කියලා කියන්නේ. ජීවිත පරිත්‍යාගයෙන් මේක කරන්න ඕනේ. දැන් ඇති ලෙවක කහිට ඇති දැන් අපලකන්න ඕනේ. කියන්නේ ඒ ගැම්ම මම හිතන්නේ 79 80 වෙනකොට මට ආවා. මම ගිහිල්ලා ඇත්තට මේ ස්වාමීන් වහන්සේට කිව්වා සාංශ මට පුළුවන්කමකට නෙමෙයි කියන්නේ අඩු ගානේ මට පූර්ණ කායින භාවනා කියලා රැට නොකයින්වත් බෑ. තවදුර පස්සේ ලක් විතර කන මිනිහෙක් වගේ. රැට නොකයින්වත් බෑ වුණාට මට හිතෙන සාංශ මේ වැඩි නම් හරියන්නේ නෑ මට මට මහාන වෙන්න වෙයි. ඊට පස්සේ තෝ තෝ පැවිදිනොත් අද පැවිදිනොත් හෙට දිනුවා. කවදාකවත් උඹට මහානකම හරියන්නේ නැහැ. ලංකාවේ තියෙන වැඩපිළිවෙලත් මම දන්නවා. ඒක හරියන්නේ නැහැ. ওই විදිහටම කරපන් කියලා. ඉතින් ඒ තුලනේ සඳහා මගේ ජීවිතයේ අවුරුදු මම හිතන්නේ 70 ඉඳලා 88 දක්වා කාලේ ගිහිව ඉන්නකොට දිගටම යොද යොදා යොදා බැලුවා. අන්නේම ඒ තුලනය කරන කාලේ මට ලොකු ආසාවක් ඇති වුණා ත්‍රිපිටකය කියවන්න. මේක කෙලින්ම කියවන්න ඕනේ කාගෙන්වත් පෙරක දුරුකම් නැතුව. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මට ඇත්තටම කිව්වා ඔබ හොඳම දේ සිංහලෙන් කියවපන්. පස්සේ ඒකෝට තමයි ධම්මා ස්වාමීන් වහන්සේ මට උදව් කරේ. මම පන්සලට ගියාම මට කිව්වා ඒකෝට ත්‍රිපිටකයේ බුද්ධ ජයන්ති පොත් අච්චු ගහලා මේ පොත්වලට වැඳ වැඳ හිටියට මහත්වෝ කවුරුත් කියවන්නේ ඔබ වහන්සේට ඕන වෙලාවක පන්සලට එන්න පොතක් ගෙනියලා කියවන්නේ. ඉතින් මම කරන්නේ මේ පොතක් අරන් ගිහලා ෆාම් එකේ වැඩ කරන ගමන් හැන්දෑවේ කියවලා අරක ලස්සන කවරයක් දාලා මම ආපහු කියලා තියෙනවා. බණිදාසේ තව පොතක් ගේනවා. ඕනෝම කරගෙන කරගෙන කරගෙන යනකොට මට තේරුණා මිලෝ පාලියට තේරුමක් තිබුණේ නැහැ මගේ. සිංහල තේරුමක් තිබුණෙත් නැහැ. නමුත් ඒ කියවනකොට තේරෙනවා මේ ධර්මයේ යල්පනව ගතියක් හෝ පිලුණු වෙච්ච ගතියක් හෝ අදාළ නැතිකමක් නැහැ. මම යෙදෙන නැතික වෙනම කතාවක්. ආහනේ විදිහට මේ තුලණය කරලා ඒකම යෙදিলা ගත කරන්න ඕන කියනකොට සමහර වෙලාවල් වලට පහිතත්ව සමානෝ කායේන චේව පරම සත්‍යං සච්ච කරොත් මුළු කයින්ම තේරෙනවා ඔය ගිහියේ තියෙන බර නෑ හිතේ. ඒ ආතතිය නෑ. ඒ කියන ටෙන්ෂන් එක නෑ. පොඩි වෙලාවකට සම්පූර්ණ ගිහිලා විවේක වෙනවා. ඒ ගිහි කාලේ මේක මට තිබිලා තියෙනවා මම දැන් බලනකොටයි තේරෙන්නේ. ඇඟින්ම කියනවා මේ මොන මගුලටද මේ මේ රංගපෑමක් කරලා මේ හම්බ කරගෙන මේ ගහපා දීලා මේ දී ඕනේ නෑ මේ වර්තමාන ජීවිතේ ඔක්කොම තියෙනවානේ. කායේන සේව චේව පරම සත්‍යං සච්චිකරෝ. කායනොත් සාක්ෂි දෙනවා මේක හීලින් මේක රිලැක්සින් ඒ ඒ චිත්තක්ෂණය ඒ කායේ සාක්ෂි අත්‍යන්තයෙන් වැදගත්. කාට හරි ඒක තේරෙන්නේ නැත්නම් ඔ කොච්චර බණ පොත් පාඩම් කරත් කාට බණ කිව්වත් කවුරු නිවන් දැක්කත් Tamange බණ අහලා Tamanට ඇති දෙයක් නැහැ අනුන්ගේ හරක් බලන බිස්නස් එකක් තියෙනවා. Taman හරක් බලලා Taman ඒ පස්කෝරසේ වළඳනවා වගේ වෙලාවක තියෙනවා චිත්තක්ෂණයක දෙකර සම්පූර්ණ මේක සමනයකටපත් වෙලා මහා ලොකු දෙයක් නෙවෙයි. නමුත් අර ෆ්‍රික්ෂන්ලස් පාත් කියලා කිසිම ඝර්ෂණයක් මොකක්වත් නැහැ. නිකන් තටු අබු කුරුල්ලෙක් වගේ නූල කරලා ගිය සරුංගලයක් වගේ ඔය පාවෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මේක සිද්ධි කරගන්න එහෙම නැත්නම් මේක සාක්ෂාත් කරගන්න ඒ ගුරුවරයා ඒ ධර්මයේ කෙරෙහි අම්මට අප්පට නැති පුදුමාකාර ආදරයක් කවුරුවක් ඇති වෙනවා මේ අම්මලා තාත්තලා දන්නේ මේකට ටෙන්ෂන් එක දෙන්න විතරයි. මේ ඇඟට ආතතිය දෙන්න විතරයි. සද්දාය ඇති කරන්න දන්නවා. රුචි ඇති කරන්න දන්නවා. අනුස්සය ඇති කරන්න දන්නවා. ආකාර ප්‍රවිතක්ක දෙන්න දන්නවා. තිටිනිජාන කන්ති දෙන්න දන්නවා දෙමපියෝ. අපේ බજારක ඉන්න ඕන කෙනෙක්. නමුත් ඒව ගලව නැටි. ඒකවත් නැහැ. ඉතින් යන්නේ විදියට ඒ කායන සීව පරමසත්තං සත්‍ය කරති පඤ්ඤායේච පඤ්ඤායේච අතිවිජ්ජ විජ්ජති ප්‍රඥාවෙත් විනිවිදිනවා මේ පව් කොච්චර ජීවිතේ කරලා තිබ්බත් සීරම කැපෙනවා මම දැන දැන දැක දැක මේ ජීවිතේ මම දන්නවා උසාවි යන නඩු දාන්න වටින අපරාධ හිත හිත කරලා තියෙනවා ඒක කිව්වොත් මේ සමාජයවත් මාව බාර ගන්න ගන්නෑ බාරකම් පාරයි ඒ හිත ඊලන්දාරි වෙච්චර පස්සේ කරන්නේ වැඩ නොකරන වෙන මොනවක්ද? මොනවක්ද සතිය බාර ගන්නෑ. සුද්ධ වෙච්ච ගමන් දී බුබුලකින් පිසිදු අතුරෙන්න ඔගේ කොච්චර කුණු දැම්මත් තල්ලු කරගෙන මතුවෙනවා. ප්‍රඥාවෙන් ඒක පරම සත්‍යං සත්‍ය මේ මේ මේ පඤ්ඤාය තාචවිජ්ජ පස්සති විඤ්ඤ විදලා දකින්න. ඒකට පේනවා මේ සතිය කියන්නේ අපේ හිතන જાති පන්නරේ බහින පිහියක් නෙමෙයි. ඒක මොන්න જાති ගණක් කපන්න කවන්න පන්නරේ ඉන්නවා. කෙලෙස් එනකොට අලකොල්ලන්ඩක් කඩුවකින් තරි ගන්නවා වගේ පතුරු ගන්නවා වගේ සුමාන ගණක් වැඩ කරපු මැටි බලංකාරයෙකුට පොල්ලක් කරගෙන තලනවා වගේ සේරම තලන්න පුළුවන් පෙයින් භාගේ. ඒ තරම් ඒක වෙන විදිහින් පුළුවන්. ඉතින් ඒ ශ්‍රද්ධාව, අනුස්සතිය, රුචිය ආකාර පරිවිතක්කේ දිට්ඨිනි ඥානකන්ද කියන මේ පහ බුදුසසුනේ මේ මාළේට අමුණලා පෙන්නනවා පමණට අමුණලා පෙන්නන ශ්‍රද්ධාවෙන් බාර ගන්න එපා ශ්‍රද්ධාවේ තියෙන්නේ අහලා බලපන් අහලා බලන දේ කරලා බලපන් කරලා බලන දේ තරක කරපන් තරක කරපු දේ අත්‍යදපන් අත්‍යතර පස්සේ ආය ශ්‍රද්ධාවට බලයක් මේක කරකවන්න මේක නිකන් හරියට මේ මේ පරණ තිබුණේ අර ඩීසල් එන්ජින් අතින් කරකවල ස්ටාර්ට් කරන කාර් ක්‍රෑන්ක් එක දාලා කරකොල කරකොල කරකොල කරකොල liver එක අත අර උගක් බක්කාලේ ස්ටාර්ට් වෙනවා. හැබැයි ප්‍රෙෂර් එක තද කරලා කරකවන්න බෑ. ප්‍රෙෂර් වැඩ කර රිලීස් කරලා කරකොල කරකොල කරකොල ගැම්මාට පස්සේ ප්‍රෙෂර් එක අත අරියට පස්සේ ස්ටාර්ට් වෙනවා. මේ පුදුමාකාර කරකිලක් කරකවනවා. ඊට පස්සේ ඒත් බුදුජානන්සේ කියනවා උඹට මෙතනදී සත්‍යානුපත්ති හෝති සත්‍ය අනුප්‍රාප්තිය සත්‍යානුබෝධි සිද්ධ වෙනවා සත්‍යානුප්‍රාප්තිය වෙන්නේ නැහැ කියලා. ඔබට තේිනව මොනවාරි කරන්න පුළුවන් කියලා මේ ජීවිතය හැබැයි කිරිලා නැහැ. කරන්න පුළුවන් බව තේරෙනාට කිරිලා නැහැ. එතකොට මේ බමුණ අහනවා මේ ස්වාමීන් වහන්සේ මේ වගේ තමන්ගේ ජීවිතය යොදලා කාය සාක්ෂි සහිතව වර එක චිත්තක්ෂණයකට නැත්නම් පරියන්කේදී සක්‍රීයමක මේ විදිහටපත් වුණාට පස්සේ ඒක අනුබෝධය සම්පූර්ණ ලබා ගැනීමට මොකද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කියනවා ඒක සඳහා ප්‍රධානම අවශ්‍ය කරලා තියෙන්නේ ප්‍රධානය. ප්‍රධාන වීර්ය අවශ්‍යයි. ඔය මීට පස්සේ කිසිම අපි මෙතෙක් කල දිදී හිටපු නිදහසර කරුණු මොනම දෙයක් කියන්නේ නැහැ. බයි ඔක්කොම මාර්ගාක්ෂිකයි. උඹ හිතාගන්නේ මගේ තියෙන ප්‍රධානම දේ ඊට පස්සේ මේක සාක්ෂාත් කරන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රධාන වීර්ය කියලා. ඒක දෙකක් එක ගැළපෙල්ලක් නැහැ. ඒක නිකන් හෙන ගෙඩිය වගේ වැදුනට පස්සේ ඕන දෙයක් කඩාන බිඳගෙන යනවා. ප්‍රධාන වීර්යය තමයි කියනවා අවශ්‍ය කරලා තියෙන කෙනෙකුට ඒ වගේ සත්‍ය මනුප සත්‍යානුප සත්‍ය මනුපප්පෝති කියන සත්‍ය අනුප්‍රාප්තිය සඳහා ප්‍රධාන වීර්යය ඕනේ. ඉතින් බුදුජානනාංශයෙන් ඉතින්ද කියනවාට ඉස්සල්ලා කියන ඒ තමන්ගේ කාය සාක්ෂිය ඇතුව මනසෙන් විනිවිදලා දකින්න නැති මිනිහෙකුට ප්‍රධාන වීර්යය එන්නේ නැහැ. ඒකයි එතන තියෙන සෙල්ල මේක අඳලා ගන්න බෑ. වරක් කර දෙයක් කර ඒක දකින්න ඕන දැක්කට පස්සේ තේරෙනවා මම සංසාරේ කොච්චර කල් මෙවැනි දෙයක් නැතුව ඇවිද්දද මේ අන්ධබාල ජනතාව ලක්ෂ කෝටි ගණන් තාම නිදාසල කරන ඔය ඔය ප්‍රධාන වීර්ය නොකර ඉන්නවාද? ඉතින් ඒ වගේ මමත් නිකන් හිටියොත් මේක හැඳි ගෑවිලා යනවානේ. ඒක නිසා ඕන දෙයක් වෙච්චාවයි කියලා රාජා හෝ මා හෝ ගංගා හෝ එහෙම නැත්නම් කම්මෝපෝචිකාගෝ කියලා. ඉතින් ඊට පස්සේ විතරයි බහින්නේ. හැබැයි යම් පරියන්ඛයක් සාර්ථක වුණාට පස්සේ යම් විදියට Tamanට අදිෂ්ඨාන ශක්තිය ආවට පස්සේ ඊට එකල ටික වේලාවක් කරනකම් මේ ප්‍රධාන වීර්යය තියෙනවා ඊට පස්සේ ඒක ඔද්දල් වෙනවා. ඒක ඔද්දල් වෙලා ඉතිනිදා වැඩවලදී ඒ පුද්ගලයාට අර හරි විශේෂ ගාය මීහරක් ගතිය නැති වෙලා යනවා. ඊට පස්සේ ආයෙක එකකට කතා කරලා ඒ নানা ආකාර දේවල් වලින් අරක තියෙන අර තීක්ෂණ ගතිය නැති වෙනවා. ඕගොල්ලන්ට ඒක තමයි හිට වෙන්නේ. දැන් මේකේ ඉන්නකොට නම් මොකුත් නැහැ බුදු වෙලා වගේ තමයි ඉන්නේ. අර හිට උනාට පස්සේ අර ටෙලිෆෝන් කෝල්ස් ඔක්කොම එනවා ඊට. පත්‍ර බන්නේ ඔක්කොම කියවනවා. කටි ඔක්කොම කණ්ඩ කරලා ඔයා දන්නේ නැහැ නේ දවස් 14 මෙන්න මෙහෙම වුණා එහෙම වුණා ආ එහෙමද නෑ මන් දන්නේ නෑනේ ආ ඉති ඔක්කොම දාගත්තට පස්සේ අර ප්‍රදන් වීරිය නැත්නම් ඒ අර සත්‍ය විනිවිදන වෙලාවේදී ඇතිවෙච්ච ප්‍රදන් වීරිය ඒක නිකන් එළියට පීරිසික දාගෙන පෙට්‍රල් ටිකක් වගේ ඊතර ටිකක් වගේ බක්කලා එහාට මෙහාට උලඟට ගසාගෙන යනවා ඉතින් එතකොට පුදුජනා ඒ ඒ මේ කවුද කාපටික බ්‍රාහ්මණයා මේ එකින් එකට එකින් එකට ප්‍රශ්න කරනවා ස්වාමීන් වහන්සේ විදිහට ඒ පදන් වීර්යයට ආසන්න කාරණාව ඒක නැවත නැති හිටවන්න වැටුණා පස්සේ නැගී හිටවන්න මොකද්ද කෙනෙකුට උදව් කරන්නේ කියලා. ඒක තුලනේ වැදගත් වෙනවා කියන්නේ. තුලනේ කියලා කියන්නේ මම දැන් ආපහු ගියා කබලෙන් ලිපට වැටුනේ. දැන් මේකෙන් මේ ඔක්කොමලා සන්තෝෂ කරන්න ගියාට තමයි ඉඳ ගන්න තියෙන පැය නැති වුණා. තක්මන් කරන්න තියෙන පැය නැති වුණා. අරයට උත්තර බඳින්න වෙනවා, මෙයාට උත්තර බඳින්න වෙනවා. ඒගොල්ලන්ගේ වැඩේ මේක නිකන් මේ පතුරු ගාලා, පෙති ගාලා, හැත්තෙල්ල, තරි ගාලා දාන එක විතරයි අපි ඇසුරු කරන අයට කරන්න පුළුවන්. කිසිම කෙනෙකුට මේක ගොනු කරලා අනේ මම උඹට ඔක්කොම කරලා දෙන කියලා පැයක් වාඩි වියන් කියන්න කෙනෙක් කවුද ඉන්නේ අපිට? කවුරුත් නැහැ. ඒගොල්ලෝ කියන උඹලට ඕන නම් උඹට ඔයිට වැඩිය මට උදව් කරන්න තිබ්බා. උඹ ඉව කරේ නැහැ. බාරයට කරා. මම මට කරේ නෑ. ඕනකම තිබුණා නම් කරන්න පුළුවන් කියලා ආපිව ටැක්ස් කරන එක විතරයි කරන්න පුළුවන්. ඔන්නෝ කට්ටිය තමයි නෑදෑයෝ කියලා කියන්නේ. කවුද දන්නේ මේ අයෝ නෑදෑයෝ. වට කෙරුවොත් කිට්ටුවන්ටේ කැසුරු කරන කෙනෙක් නෑදෑයි කියලා වට කෙරුවොත් උද්දණ්ඩක් හපලා සාරේ බීලා රොඩ්ඩ විසිකරනවා වගේ විසිකරලා දානවා. ඉතින් ඒ නිසා ඕනෙම නැහැ. ඕනෙම නැහැ. ඉතින් ප්‍රධාන වීදියේ තිනකොට නෑදෑ පේන්නේත් නෑ. නමුත් නෑදෑයට වෙන්නට පස්සේ ඒගොල්ලෝ දන්නවා මගෙත් ගෑයිලා තියෙන උඹත් ගාගන්න. කට්ටිය කරන්නේ ගාගන්න එක තමයි. අනාගාමික කරගන්නවා টොප් එකට අනාගාමිකව පැත්තක තියලා. ඒක නිසා ඒ කෙනාට සිද්ධ වෙනා ඊට පස්සේ තුලනය කරලා බලන්න මට මෙහෙම යෝගයක් තිබ්බා මම පරියන්කයක් තිබ්බා ඒ පරියන්කෙදි මට මේ විදිහේ විවේකයක් තිබුණා දැන් මම තර්කයට අනුව ගිහිල්ලා මේ කට්ටියත් එක්ක යුතුයකම් ඉෂ්ට කරන්න ගිහිල්ලා ඇයි හොඳව පවත්න්න ගිහිල්ලා දැන් මොකද වෙලා තියෙන්නේ දැන් මේ කෙනෙකුට මට උපදේශ දෙන්න පුළුවන් මේ මනුස්සයා තුලනේ ඊට ඉස්සලා ගිහිල්ලා නැහැ හිතෙන්. එයාට මේ පරම සත්‍ය කයෙන්වත් ස්පර්ශ කරලා නැහැ. හිතෙන්වත් මේ විදිහලා නැහැ. ඒ විනාඩ පුළුවන් පසර පහදා දෙන්න විතරයි. කවදාකවත් අල්ලු කරන්න බෑ. ඒක නිසා කියනවා අපි පිරිසක් එක්ක යනවා නම් ගමනේ වේගය තීන්දුව කරන්නේ දුබලයාටි. පිරිසේ අන්තිම දුබලයා තමයි ගමනේ වේග කරන්නේ. ඌට කොච්චර දකිනවද ඊට වැඩි යන්න බෑ. වේගයෙන් යන කට්ටියට අරු ගන්න අනුකම්පාවෙන් හිමීට යන්න පුළුවන්. ඔන්න ඕකට සමාජ සේවය කියන්නේ. ඔන්න ඕකටයි මේ ඇයි හොඳයි කියන්නේ. ඒක නිසා ගමන තනි වෙච්ච ගමන් පුදුම වේගයක්. සෙනඟ වැඩි වෙච්ච ගමන් වහවත් කන්න බෑනේ සෙනඟක් එක්ක. ඒකත් ඉල්ලගෙන කරනවා. වහවත් කන්න බෑ පිරිසක් එක්ක හිටියොත් ඒක මටත් මචං මටත් කියලා දීවන් කියලා ඉල්ලනවා. තනි වෙනකොට ඕන දෙයක් කරදාක අන්නේ ඒ සංසන්දනය නැති කෙනා විචක්ෂණ බුද්ධිය නැති කෙනා හැමදාම එක එක කණකින් අහනවා. මේක නිසා ප්‍රධාන වීර්ය නැත්නම් මේ ප්‍රධාන ප්‍රධාන වීර්ය කියලා කියන සමාහලාට සරුවචන වංශයේ ඔය පරිපූර්ණ වීර්ය වැඩි ඉවර කරන වීර්ය අන්නේ වගේ වෙයි. ඒක නැත්තම් තුලනේ තමයි ආසන්නයේ තියෙන. ඊට පස්සේ තමන් තුලනේ කළ පස්සේ දවසක් කල්පනා කරනවා අවුරුද්දකට කරක් දවස් 10ක් පතර පහක් අයින් කරගන්න ඕනේ කියලා භාවනා කරන්න ඕනේ කියලා සැලසුමක් හදා ගන්නවා. නමුත් තුලනේදී තේරෙනවා අපේ තියෙන මේ සමාජ චාරිත්‍ර වාරීත්‍ර යුතුයකම් ටික ඉෂ්ට කරනකොට විවේකයට වෙලාවක් නැහැ. දහසේ පරිවිය අතර මදි. ඒක නිසා මේ තුලණයේදී බුද්ධ පාක්ෂික තුලණය ගන්න කෙනාට සමාජය කියන්නේ ආත්මార్థකාමී කියන. සමාජය කියන්නේ ඌ උගේ වැඩ බලා ගන්න එකේ මේ කැක්කමක් නැහැ. අපිත් එක්ක එකට හිටියා දැන් යා වෙනම නිවන් දකින්න හදනවා, තනියම නිවන් දකින්න හදනවා. ඕකද බුද්ධ ධර්ම කියන්නේ. ඕකෙන් මේ කරුණා මෛත්‍රිය නැද්ද කියලා ඒ මිනිස්යාට උදාහරණයක් වශයෙන් කියතයි නැත්තම් කීයකි වැඩියෙන්ම කරදරෙන්නේ බුද්ධ ආගමකාරීන්ගේ බුද්ධ ආගම දන්න කෙනෙක්ගේ එහෙම නැතුව වැද්දෙක්ගෙන්වත් කතෝලික මිනිස්සුන්ගෙන්වත් මුස්ලිම් මිනිස්සුන් කදාගත වෙන්නේ ඒ තුලණයේදී කොක්ක වදින්නේ ආසන්නව කෙනෙක්ගෙන් ප්‍රියම කෙනෙක්ගෙන් ඒක හරිම ලස්සනයි ඉල්ලගෙන කැමක් තියෙන්නේ. ඉතින් ඒ නිසා තුලනිති ගොඩාක් වෙලාට ਸਰවඥාන්සේ නොකිය කියන්නේ ඒක නිකන් මේ ඔද්දල් වෙන නිකන් සෝඩා බෝතලයක් ඇදුවම එක පාට හෝස් ගාලා ආවම ඒ තර බහැලා යනවනේ. ආන්නෙම බහැලා යන එකත් තුලනේ. ඉතින් එහෙම අර එතකොට අහනවා තුලනයක් නැතුව තුලනයක් හදාගන්න ඕන නම් මේ මනුස්සයා මොකද්ද කරන්න ඕනේ? ඒසොට පුරුෂයා බුදුහන්සේ කියන කුසල ඡන්දේ පහල කර ගන්න ඕනේ, සංවේගයේ පහල කර ගන්න ඕනේ. කාම ඡන්දයටයි නැත්තම් යන්නේ කුසල ඡන්දය, කාම ඡන්දය කියන දෙක හරියට කලුසුදු වෙනසක් තියෙනවා. මොක කුසල ඡන්දය ඇති කර ගන්න උත්සාහ කරන්න ඕනේ. මේ ලෝකේ හැදිලා තියෙන්නේ, චාරිත්‍ර හැදිලා තියෙන්නේ, ආයතන හැදිලා තියෙන්නේ, විවස්ථා හැදිලා තියෙන්නේ කුසල ඡන්දය ඇති කරන්න නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න එක මාර්ග පාක්ෂිකයි. ඒ නිසා තමයි කුසල ඡන්දේ ගන්න නම් උදකලා වෙන්න විවේක වෙන්න ඕනේ විස්්‍රාම වෙන්න ඕනේ ඉතින් ඒ කුසල ඡන්දය ඒ නිසා අර පෙට්‍රෝල් ටිකක් තිබ්බා වගේ බොහෝම ඉක්මනට වාෂ්පීකරණය වෙනවා ඉතින් ඒක අහනකොට ඒ කාපටික බ්‍රහ්මණය අහනවා ඒ විතර කුසල ඡන්දය නැත්නම් ඡන්දය ඇති වෙච්ච වෙලාවක නැති වෙච්ච වෙලාවක ඡන්දය ඇති කරන්න නම් ඒ කෙනා අර්ථ උපපරික්ෂණය කරන්න කියලා තියෙනවා සූත්‍ර ටිකක් කියවන්නයි කියලා තියෙනවා ධර්ම සාකච්ඡා කරන්නයි කියලා තියෙනවා මේ ගත කරන ජීවිතේ පැය 23 24 ගත කරලා මොනවද උපයන්නේ ඒව නැති කරලා මේ පැයක් විතර භාවනා කරන මොනවද හම්බ වෙන්නේ ඒ සඳහා ඒ කවුද ත්‍රිපිටකයෙන් හෝ භාවනා කරපු කෙනෙක්ගේ අර්ථ ධර්ම ගලපලා බලන්නයි කියලා කියනවා එතකොට ගැළපීමේදී තියෙනවා අපේ හිත කැමැත්තෙන් කරා නම් කැමැත්තෙන් නැත්නම් චේතනාපූර්වක කරා නම් අදිෂ්ඨානපූර්වක කෙරුවා නම් කාමච්ඡන්දේ තමයි. මේ පැත්තට යන්න නම් කුසල ඡන්දෙට යන්න ඒක නිකන් අත්තරද්දකින් වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. නිසා මේ අත්උපපරික්ෂණය කරනකොට තේරෙනවා මේ සංස්කාර ධර්මයෝ රුචි අරුචිකං ඇබ්බැහි පුළුවන් තරම් අපි පැවැත්මට තමයි අදින්නේ. කවදාකවත් නැවැත්මට යන්නේ නැහැ. නැවැත්ම පේන්නේ කාලකණ්ණි දෙයක් වගේ. නැවැත්ම පේන්නේ අසුබයක් වාගේ. එහෙම නැත්නම් අවමංගල්‍යයක් වාගේ. ඒක නිසා පැවැත්ම කෙරෙහි සියලු දෙනා සන්තෝෂ වෙන කැමැත්තක් තමයි තියෙන. නමුත් අත්ෝප පරික්ෂණය කරනකොට තේිනවා සරුවච්චන් වහන්සේ උදේවය දෙකේ උදේ පක්ෂයේ දකින්න තාක්කල් සංසාරේ බවත්, වය පක්ෂයේ දකින්න තාක්කල් නිර්වාණය, නිරෝධේ පක්ෂයේ බවත් තේරෙනවා. ඉතින් මේ දෙක අතරදී ඒ කෙනාට අර්ථ සලකා බැලීමෙන් අත්ෝප පරික්ෂණය පුළුවන් වෙනවා ඒ කුසල ඡන්දයක් ඇතිකරනද ඒ අත්ෝපාදිකණය කරන්න තරන්ට උන දරාගත් ධර්ම කොටසක් තියෙන්න ඕනේ කියලා තියෙනවා. කටපාඩම් කරගත්ත ධර්ම කොටසක් තමයි ළඟ තිබුණොත් තමයි එනේන ප්‍රශ්නෙකදී ඒක යොදලා සුත්‍රමය ඥාන, චින්තාමය ඥාන තිබුණ කෙනාට විතරයි කායිමත් උරුපදේශ නැතුව අත්ෝප පරීක්ෂණයක් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති කෙනාගෙන් සාකච්ඡා මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් තව ඒ වෙනුවට නීතිඥයෙක් අරගෙන නීතිඥයකට ගානක් ගෙවලා වගේ අත්ෝප පරීක්ෂණයක් කරන්න. ඒ නිසා දතානන් ධම්මාන දරණලද ධර්ම කොටාසික තමයි Tamanට විවේකෙදී සලකා බලන්න පුළුවන් කාරණා පිළිබඳව පසුබිම සකස් කරලා දෙන්නේ ඒ විදිහට ආසන්නලද ධර්මයේ ඇති වෙන්න නම් ඒකේ නා ධර්මය අහන්න ඕනේ ධර්මයේ අහන ධර්ම දරා ගන්න ඕනේ ධර්මයේ අහන්න නම් සත්පුරුෂෙක් ගාට යන්න ඕනේ සත්පුරුෂෙක් ගාට යන්න නම් සද්ධාව තියෙන්න ඕනේ කියලා අර ධර්මය අධිකමේ සඳහා ආයත් මුලටම අරගෙන ගිහිල්ලා කියන සද්ධාවෙන් තමයි පටන් අරගන්නේ මේ චක්‍රයේ කරකිලා කරකිලා යනකොට Taman තමයි තේරෙන්නේ මේ සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි ඥානකන්දේ කියලා මේ මල මියගිය මේ උපමාන දිගේ මනින්න ගියොත් අපි සත්‍ය පැත්තක තියේදී වෙන දෙයක් අසත්‍ය තියෙන දෙයක් අසත්‍ය වෙන්න පුළුවන් දේ සත්‍ය විශ්ෙන් බාර ගන්න පුළුවන්. ඒ නිසා ශ්‍රද්ධාවෙන් අපි මේ ජීවිතේ මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා අපි බාර ගන්නවා. එතකොට අපි සද්ධාවෙන් බාරගත්ත දේ තුල සත්‍ය නැති වුණත් අපි සද්ධාවම රකින්නකොට ඒකට අවිද්‍යාව දෙතෑවර විදියට උදව් කරනවා. අපපටිපත්‍ය අවිද්‍යාව, මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා. අපපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ ඒ ගෙම් මැඩියා දන්නේ නැහැ මේට වෙනස් ධර්මයක් තියෙන බව. එයා කවදාකවත් එකට යන්නේ නැහැ. ඉතින් ඒක නිසා යාට මේ Taman දකින්නේ ආංශික දෙයක් බවත් පැත්තක් විතරක් තියෙන දෙයක් බව තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒක නා ශ්‍රද්ධාව නිසාම වෙන දෙයක් කියන ගැනීමෙන් හිර වෙනවා. ඒකට කියනවා අපපටිපත්‍ය විචාව සිම්පල් අන්නෝවින් කියලා කියනවා. දන්නේ නැහැ. ඒ මදිවට අල්ලගෙන ඉන්න බොරුව සත්‍යක් කියලා වැරදියට බාර ගන්නවා. ගොඩ ගන්න බෑ. ඒ ඒ තියෙන අවිද්‍යාවේ දෙතවර ස්වરૂපේ නිසා මිච්ඡාපටිපත්‍ය සහ අපපටිපත්ති කියන එක මේ අපපටිපත්ති අවිද්‍යාව අධ්‍යාමණයෙන් නැති කර တဲ့ යි. මිච්ඡාපටිපත්ති අවිද්‍යාව අම්මා මුත්ත කිව්වත් යන්නේ. බොරුව සත්‍ය වශයෙන් බාරගෙන. ඉතින් ඒක ශ්‍රද්ධා ස්වරූපේ මතුවේ. ඊට පස්සේ ඒ පුද්ගලයා ඒක විමසුන්න උන්ට ලක් කරන්න ගියොත් ඒ මනුස්සයා හිතනවා ඒක අපේ පවුලට හරිනේ. කුලසිරිතට හරිනේ. ඒක නිසා කරන්න යන්න හොඳ නැහැ. ඉතින් මේ මනුස්සයා අන්ධකාරෙමයි. ඒ වගේම රුචිය කියලා අපි කෑම වලට රුචි තියෙනවා. වර්ණ වලට රුචි තියෙනවා. ගන්ධ රස පහසට රුචි තියෙනවා. එක එක එක එක ධර්ම වලට රුචි තියෙනවා. ඉතින් රුචියෙන් මොකද කරන්නේ? රුචියට අහු වෙන්නේ නැති කොටස් කවදාකවත් අපි විවෘත වෙන්නේ නැතුව රුචියම ගත කරන්න හම්බෙනවා සැපක් කියලා හිතනවා. ඉතින් මේ මිනිසයාට තෑග දුන්නොත් බාර ගන්නෑ. ඒක මගේ මට රුචි නෑ කියනවා. මොන සර්වඥාන්සේ සඳහන් කරන්නේ මේකට කියන අපපටිපත්‍ය විජය දන්නේ නෑ මේ ඒ මූලට ඒ ගිහිමැඩියට තේරෙන රුචිය තිබුණාට ලෝක විශ්ව විසාලයි. ඒ විශ්වයේදී අනිත් ටිකක් ඉගෙන ගන්න එක සර්වඥ විශේෂ කාදාකත් වැරද්දක් වෙන්නේ නෑ. ඒ වගේම තමයි මේ දන්න රුචිය තුල සත්‍ය නැතුණත් ඒකම රකින්න ගතිය මිච්ඡාපටිපත්‍ය විද්‍යාව. ඒකට කියන්නේ පිටකර වෙනවයි කියලා කේසාඩනින් කියලා. ඒක වුණාට පස්සේ මේ මනසට කොච්චරවත් හේතු ගන්නලා දෙන්න අමාරුයි උඹ රුචියට මේක කරාට ඔතන සත්‍ය නෑ කියලා බාර ගන්න ඔලබලයි. ඒ තරම් එතනදී මේ සංස්කාරවල තියෙන ඒ හිල්විච්ච වාජනයක් කරන හොඳ එකක් කියලා බාරගෙන ඒක සලකා බලන්නේ නැතුව නිශ්චය කරන්නේ නැතුව ඉන්න ගතියට අවිද්‍යාව තමයි උදව් කරන්නේ. ඒකව අනුස්සවේ කියලා මේ ටික ඉගෙන ගත යුතු ධර්ම අරවටම බලන්නත් ඒවා. ඒවා මේ හෙරටික් එහෙම නැත්නම් ඒවා කියවන්න හොඳ නැහැ කියලා අර අර පටු ශේෂ්ඨේ නතර කරනවා. එහෙම නතර කරලා කමන්නේ ආරක්ෂාව වෙනස ඒ කොටසේ ආරක්ෂාවක් තියෙනවා නම් තමන්ගේ අවබෝධය වෙනස නම් ඒ අනුස්සවයට කොටු කරන පිරිස තිබියදී ඉතිරි ටික අනිත් ටික සොයා බලන ගතියක් බුද්ධ ආගමේ අර කිසිම ආගමක නෑ මං ඉතාම ආදරෙන් හිත කියා හින්නවා අනික් වෙන පොතක තියෙන එකක් කියවලා බලන්නේ වයි කියනවා මේ ශේස්ත්‍රෙන් පිට ගියොත් දෙයයන්හන්සේ තරහ වෙනවා කියලා. මිච්චරයි ශේස්ත්‍රේ මේ පිට දේවල් ඒ අර ඒ කියනකොට ඒ ඊලන්දාරිය කිව්වා එයා මේ මැද පෙරදිග රටකට ගියයි කියලා ඒක සෑහෙන දුරට බටහිර කරන විච රටක් කියලා මට මතක නැහැ. ඉතින් වාහනේ යනකොට සමවයසී ඊලන්දාරි දෙන්න කතා කරන ගිහිල්ලා ඉතින් මගදී දෙන්න තෑගි මාරු කරගත්තලු ලිවුම් ඇඩ්‍රස් මාරු කරගෙන කොල්ල දෙන්නේ. ගිහිල්ලා දෙන්න මේක තුලා ගිහිල්ලා කඩේකට ගිහිල්ලා තේ බිව්වලු ගමනාන්තයේදී තීපීල ඔක්කොම ඉවර කරලා ෂේක් හෑන්ඩ් කරා. ෂේක් හෑන්ඩ් කරනකොට අර මනුස්සයවලු ඔයා මොනවද වෙන්නේ කියලා. බුද්ධාගමකලු ආර මනුස්සයට පිස්සු වගේ හැදෙන්න නැද්දකින් මට කියන්න එපාය මම විනාසයිනේ මම දැන් සම්පූර්ණ සදාකාලික අපායට යනවනේ කියලා අත ඇතිල්වලු බිත්ති. අර ෂේක් හෑන්ඩ් කරපු අත. තමුසි කිව්වේ නෑනේ මට මම දන්නවනම් කවදාකවත් තමුසිත් එක්ක ගන්න කරා තෑගි ටික ඔක්කොම කූණුවට බාල්දිට විසි කරලා කනුවට විශ් කරලා බැන බැන ගියාලු. ඉතින් කියනවා එතෙක් වෙලා මිනිස්සෙක් විදිහට හිටියලු. කොල්ලෙක් විදිහට. මේ මම බුද්ධාම කියපු අංකුණු කුණු කියලා පුදුම පිළිකුලක්. ඒක නිකන් අර ඒඩ්ස් කියන මිනිස්සෙත් එක්ක රමණේ කෙරුවා වගේ. රමණේ කරනකම් හොඳයි. කෙරුවට සුබවට ඒඩ්ස්. ඒ ධර්මතම පටු කරලා තියෙන්නේ. ඉතින් මේ මූලධර්මවාදී කියලා බුද්ධ ආගම් කරොත් ඕක කරනවා කිව්වහම ඉතින් අනේ කොහෙද බුදුහාමුදුරන ධර්මනා. අපේ ජීවිතේ තියෙන්න ඕන මේක ආර්ය පරිශ්‍රණය. ඒ ආර්ය පරිශ්‍රණය සඳහා ඒ අනුස්සරිය හොඳයි. ඒ ත්‍රිපිටකවත් අපි කියවන ධර්ම දැනගන්න ඕනේ. අනිත්‍යවල තියෙන පටුකම දැනගන්න. බුදුරජාණන්සේගේ තියෙන මේ පුලුල් භාවයත් ඒ වගේම තර්ක කරනවා අපි. තර්ක කරනකොට හොඳටම දන්න දෙයක් තමයි තර්කෙන් දිනුවා නම් ඒක පචේ. එච්චරයි ගන්න තියෙන්නේ. මොකද තර්කයෙන් දිනන්නේ අවිද්‍යාව තමයි. බුදුජානනාංශයේ ධර්මයේ අතක්කාවචරයි. උන්වහන්සේ කල්ලාතුම කියලා තර්කයෙන් දිනන්න බෑ. ඒ නිසා තරඟන්නේ කරද්දී දිනෝ දීපන්. උඹට දිනෝ ඕනේ කරන්නේ මොකද දිනෝ තණ්හාමාන දිට්ටි වැඩෙනවා. ඔබ පරාජය බාරගනි මේ ඔප්පු කරලා පෙන්න දෙයක්වත් ගහපා දෙන දෙයක්වත් නෙවෙයි. ගහපා දෙන දේ විද්‍යාව විද්‍යාවට බරයි. මේකේ නෑ තර්ක ගතියක්. ඒ වගේ තමයි දිට්ඨි ඥානකන්ති කියලා බෞද්ධයා හිතන අපි සම්මා දිට්ඨි කියලා. ඉතින් සම්මා දිට්ඨිය වරණගන්න ගියාම මම ආනකොට ධම්මික ආමඳුර කිව්වේ මොනම දිට්ඨියක්වත් නැතිකම තමයි සම්මා දිට්ඨිය කියන්නේ. මොන දිට්ඨිය තිබ්බත් ඒක මිච්ඡා දිට්ඨිය. දිට්ඨිය අතහරින්න යෝනි. ඒ නිසා මොනවාක්වත් නැති දිට්ඨියට සම්මා දිට්ඨිය කියනනම් කමන්නේ. නැත්නම් සම්මා දිට්ඨිය වල මොනවාක්වත් ඉතුරු වෙන්නේ නැහැ කියනනම් ඒකට කමන්නේ. ඉතින් කට්ටිය කියනවා ඉතින් රෙඩි හොඳයි. මොනවා හරි කියන එකට. something is better than nothing කියලා මිත්‍යා දිට්ඨිය කරයල්ලගෙන ඉන්නවා. ඉතින් ඒක මේ හිතනව නෙවෙයි. ඒ අහන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක නිසා අර අම්මා තාත්තා බදාගත්ත දේ, ගුරුවරයා බදාගත්ත දේ, ආගමික නායකයා බදාගත්ත දේ අල්ලගෙන ඉතින් ඒක සත්‍යානුලක්ෂණයක් කරනවා. නෝ කවදාවත් අවබෝධයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර අපි දේශනාමාලාව පුරාටම ගත්ත ඒ නිදර්ශනයේ වශයෙන් ගත්තොත් ගත්ත අරමුණ හොඳටම ගෙවම් කරාට පස්සේ බලන්න මොකද්ද දික්ටි ඉතුරු වෙන්නේ කියලා. මොනවා හරි ඉතුරුනොත් අපිලානේ. ඔක්කොම ගෙවම් වෙන්න ඕන. ඒක දික්ටි කියලා කියන්නේ ඇහැට වෙන දේවලුත් අයින් වෙන්න ඕනේ. හිතින් අල්ලගත්ත දේවලුත් අයින් වෙන්න ඕනේ. ඒ අයින් වීමමයි අසහනේ දුරු වීම කියන්නේ. ඒ අයින් වීමමයි මානසික ආතතිය නැතුණයි කියන්නේ. මොනම දිට්ඨියක්වත් නැහැ. මානසික ආතතියෙන් තොර. මොනම දිට්ඨියක්වත් නැහැ අසහනෙන් තොර. නිසා මොන දිට්ඨිය රකින්න ගියත් ඒවස දැඩි අසහනයකටපත් වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ධර්මපත්‍ය විස්තර කරනකොට ඒ විදිහට මේක තේරුම් ගත්ත එකනට කියන්නේ අසද්දෝ අකතඤ්ඤෝ කියලා. අවබෝධ කරගන්න සද්ධා නැති වෙනවා. සද්ධාව තියෙන්න ඕන කරන්නේ. දන්නේ නැති එකක් අදහන්නේ. දන්න මනුස්සයට ආය වුණාට සද්ධාව. අකතඤ්ඤෝ කියලා කියන්නේ කෙලේ ගුණ සැලකීමක් ඕනේ යාට. කෙලේ ගුණ දන්නේ වලිකම. ඕනේ. එයා කලියොත්ත කරලා තියෙන්නේ. ඒ නිසා අසද්දෝ අකතඤ්ඤ. ඒතකොට බලනකොට අර මුල හැම දෙයකම මුල මුල්ලිචි සද්ධාව වැඩ සියල්ලම අරගෙන අයින් කරලා දාන්න පුළුවන් වෙන්නේ මේක තේරුම් ගත්තට පස්සේ තමයි. නමුත් මේ දෙයට යಾನ දෙන්නේ නැත්තේ අපේ ජීවිතයේ මේ රාමුව තුල මේ පටු පෙතේ ගමන් කරවන්නේ මේ සද්ධාව නිසා, මේ රුචිය නිසා, මේ අනුස්සවේ නිසා, මේ ආකාර පරිවිතක්ක නිසා, මේ දිට්ඨි ඥානකන්ත නිසා. ඒ නිසා ඒක නරකම නෑ. මට හම්බෙච්ච දේ රැකේ. මේ අභාග්‍ය වෙලා දිනව රකින්න දේ තුළ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිට ඕනේ නම් ආර්ය පරිශ්‍රණය කරන්න අපි සද්ධායෙන් මේ ටික බාර ගන්න බව දැනගත්ත පතරක් ඇත්තේ නැහැ. නමුත් අර පැත්ත පොඩ්ඩක් කියවලා බලන්න. අර පැත්ත පොඩ්ඩක් විවුර්ත වෙන්න උනාට පස්සේ මේ විවුර්ත වීම හරහා විශාල අර බැනුම් අප්පුටලා ගියා වගේ අර ජීවන අතිචේ මේ ආතතිය නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි මේකට රුචි මේ පුද්ගලයාට රුචි මේ බනට රුචි මේ තැනට රුචි මේ ආහාරයට රුචි ප්‍රශ්නයක් නැහැ. මේ මතක තියාගන්න මේ රුචිය කියන එක අපිට පටු භාවයක් ඇති කරලා දෙනවා මිසක් පුලුල් භාවයක් හෝ විරුද්ධ භාවයක් ඇති කරන ධර්මයක් නෙමෙයි රුචිය කියලා කියන්නේ. ඒ වගේම මේ අනුස්සාවනය අපි දැන් අපි භෞතික විද්‍යාව ඉගෙන ගත්ත කාට භෞතික විද්‍යාඥය කියලා කියනවා. රසායන විද්‍යාව ඉගෙන ගත්ත එක රසායන විද්‍යාඥයයි කියලා කියනවා. ඉතින් මේ පටකොටු ගහගෙන ජීවත් වුණාට භෞතික විද්‍යාවට පවතින්න බෑ රසායන විද්‍යාව නැතුව. ඒ විද්‍යාව පටන් ගත්ත කාලේ හරියට භෞතික විද්‍යාව රසායන විද්‍යාව වෙන්කොල්ල අඳුරගත්තා. දැන් මොකක්වත් වෙන් කරන්න බෑ. දැන් විද්‍යාව ඉන්න තැනේ හැටියට කරන්න බෑ. ඒ නිසා වෙන්නේ මොකද්ද? එක විෂයකට විශේෂඥ වෙන්න වෙන්න ඒක ලෝකෙට අන්ධ වෙනවා. ඒ විශේෂයට මේ දවසම ගත කරන්නේ. ඒකම යෙදිගත කරනකොට අනිතව පේන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා අපිට යමක් ලොකු කරලා බලන්න ඕන නම් අපි එක කොහගෙන අනික් ඇයි මයික්‍රොස්කෝප් එකට ඇහැ තියන්න ඕන. ඒක අරක ලොකු වෙලා බලනකොට මුළු ලෝකෙම නොපෙනියනවනේ. ඒක ඇහ කොහන්න බෑ. ඒ නිසා එකක් හොඳට බලන්නයි කියලා කියන්නේ විශාල ලෝකයක් අමතක කරලා. අඩු ගානේ දන්නවනම් ඒක කමන්නේ නැහැ. නෑ මම විතරයි දැක්කේ අනික් කට්ටියම ඔඩිය මම අනික් සීගෙන් දැක්කේ ඒක සත්‍යයි කියලා අර පුංචි දේ ලොකු කරගෙන අනික් මිනිස්සු අඩු කරන්න වට කරනවා මිනිහට සත්‍ය දකින්න වෙන්නේ. ඒ නිසා භාවනා කරනකොට නිතරම ඒකිනා භාවනාවේ යම් සාර්ථකත්වයක් යම් විදියකට ඒක කයෙම සාක්ෂි වෙනවා නම් එයාගේ සද්ධාව නැවත සලකා බලන්න ඕනේ. එතකොට ඒක සාසනික වශයෙන් කියන්නේ අමූලික සද්ධාව ඕකප්පන සද්ධාව බාටපත් වෙනවා. Taman තුලින් අත්දැකිය හැකි යන්නම් මේ මේ වෙලාවට මට මේ සමාධිය මේ සතිය ගන්න පුළුවන් කියලා ඇතුලෙන් මාකු සද්ධාාවක් එන්න ඕනේ අර බුදුහාමරගේ රූපේ බලනකොට ඇති වෙන වගේ අමෝලික ප්‍රසාද සද්ධාවක් නෙවෙයි. අන්තිමට ඕකප්පන සද්ධාව අධිකම සද්ධාවක් බවට බාරපත් වෙන්න ඕන. ඒ වගේම සුත්තමේ ඥානය අනුසතිය වශයෙන් තියෙන එක ඒක ඇතුලෙන් තුලනය කරලා ධාරණය කරලා ඒක චින්තාමය ඥානයක් බාටපත් වෙනවා. ඊට පස්සේ චින්තාමය ඥානය ප්‍රත්‍යක්ෂයක් බාට භාවනාවෙන් කෙලපෙමින් යනවා. ඒ වගේම මේ තර්කයෙන් යමක් මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කාංකා විතරන විසුද්ධි දෙකේදී අපි හරියට ඒ තර්කන ක්‍රම පාවිච්චි කරනවා. මාර්ගය මොකද්ද අමාර්ගය මොකද්ද? සැක සංකා දුරු කරන්න. නමුත් එක සැරයක් උනාට ගණන් ගන්න එපා. ඒක නැවත නැවත යොදවන්න ඕනේ. නැවත නැවත යොදවලා Taman විසින්ම ඒක සහතික කරගන්න ඕනේ ක්‍රමයේ විතරක් නෙවෙයි උත්තරෙත් මේ පිට විතරක් නෙවෙයි අවසාන ඵලයක් නැවත නැවත යොදවන්න ඕනේ ඒ වගේ දෘෂ්ටියක් ඇති වුණා නම් මට වෙලාවක භාවනා කරනකොට මොකක්වත් නැතුව ගියා මොනම දෘෂ්ටියක්වත් නැතුව දැන් මේ මොකද්ද කියලා අහන්න යන්න එපා එවැනි தත්ති ලක්ෂ වාරයක් කරන්න ඊට පස්සේ මේ தත්ත්වයට ආවට පස්සේ ඒකේ සම්පූර්ණ අනුභුංජනයේ සඳහා මේක දහස්වර කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේ ආ කාපටික තරුණයාට කියනවා ඔබට මේ ටික හරි ගියා නම් දැන් ඔබ ඇතේ ජීන ආයුධ සිත්තේ මේක දිගටම කරපන් කියලා පස්සේ මනුස්සයා බුදුහාමුදුරු විචිරුට වැඳ වැටලා අවසරයි ස්වාමීන් වහන්සේ මම අදපටන් තිසරණ සම්නිගේ උපාසකෙක් වශයෙන් ධර්ම සීක්වා කියලා බුදුරජාණන් වහන්සේ පවරනවා ඒ තරම්ම මේ නොදන්න තැන ඉඳලා දන්න තැනට දෘෂ්ටියක් ඇති තැන ඉඳලා දෘෂ්ටි නැති කරන තැනට තර්කයක් ඇති තැන ඉඳලා අතක්කාවචර තැනට අනුස්සතියෙන් පටන් ගන්න දේ භාවනාවෙන් ඉවර වෙන තැනට මේ රුචියෙන් කියලා පටුවට පටන් ගන්න දේ සියල්ලටම සමාන හැඟීමක් ඇති වෙන තැනට ශ්‍රද්ධාවෙන් කියලා අධිගත දේ අධිගම ශ්‍රද්ධාව බාටපත් වෙන්න ඒ මාර්ග ගමනේ නැත්තම් පෙත පෙන්නකොට සරුවචනාංශිකේ තියෙන මේ සරුවචන ගුණය ඒ වගේම ඕනම කෙනෙකුට පිවිසෙන්න පුළුවන් ගතිය අර කාපටික බ්‍රාහ්මණයට හොඳටම තේරෙනවා. ඒක නිසා මේ පෙතේ අනකොට මේක මේ එතන එතන පරිණාමයේ වෙමින් එතන එතන පරිණාමයේ වෙමින් යන නිසා රේකී ක්‍රමයකට ඔක්කොටම හරියන ක්‍රමයක් නැහැ. නමුත් Tamanට භාවනාවේ යනකොට ඒක හරියන බව එහෙම නැත්නම් ඒක සාක්ෂාත් වෙන බව අනික් කෙනත් එක ගලපලා තේරුම් ගන්න බෑ. Tamange ආවේනික ක්‍රමයෙන් තමයි ඒක ගැලවෙන්නේ. ඒක හරියට රතුමුණු ඉදික පොත්ත ගලවනවා වගේ, කේල් කඳක පතුරු ගහනවා වගේ එකින් එක එකින් එක එකින් ගැලවි ගැලවි යනවා. ඉතින් මේ මේ ටික බොහොම ප්‍රඥාගෝචරයි බොහෝමත්ම භාවනා යෙදී ඉන්න කෙනෙකුට ලොකු ධෛර්යයක් ඇති කරනවා මේ පිටේ යනකොට Tamanට තේරෙනවා නම් ඒ සත්‍යානුරක්කණය ඉඳලා සත්‍යානුබෝධයට යනවා සත්‍යා සත්‍යානු ප්‍රාප්තියට යන මේ දේවල් වෙනකොට ඒක වේග කරවන්න දඟලන්න එපා. ඒක අමාරුයි. ඒක සිදුවෙන්නේ ඉතාමත්ම හිමීට හරියට රත්තරන්ක මල අරිනවා වගේ. කත්තනේ මල බැඳෙන්නේ අවුරුදු දෙක තුනක් පාවිච්චි කරලා. මල කපන්නේ වරුවකින් විතර වගේ. ඒ මඩුවේ කපනකොට කහින් කරන්නේ හිමීට හිමීව. එහෙම නොවුනොත් රත්තරන් භාණ්ඩේ තියෙන කැටේම සහුත් වෙනවා. ඒ කැටේමට හානි නොකර රත්තරම ගෙවෙන්නේ නැති වෙන්න මේක සිදු වෙනවා. ඒක නිසා මේ ක්‍රමයටපත් වුණා කියන එක තමයි සාති කරගන්න ඕනේ. ඒක පිළිබඳව බුදුහාමුදුර අපිට එන්නේ උදව් කරන්න සර්වචනන්දේ බාර බෙල්ලා තියෙනවා මේ පිටට පත් වුණා නම් ඒක ඉක්මන් කරලා බලාපොරොත්තු වෙනවා කියන්නේ අවස්ථාවාදී කියලා විතරක් හිතා ගන්න හේතු කරුණු නැතුව සිද්ධ වෙන්නේ නැහැ ඒකට තමයි හේතු කරුණු සපයන්න ඕනේ අවස්ථාවාදී වෙන්න යන්න එපා මේක හේතුඵල ධර්මයක් අපි ඉගෙන ගත්තේ හේතු තියෙනවා ඵල එනවා ඒක ප්‍රාර්ථනා කරලා වැඩකුත් නැහැ ඒ වගේම හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ අපි ඉන්නේ මේ දිග පෙරහැරක මැද හරියි. අපි පටන් ගන්න නැති කට්ටියකුත් නෙමෙයි ඉවර කරපු කට්ටියකුත් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි මේ ගමන මේ පෙරහැර යන්න මේ පෙරහැර උත්කර්ෂවත් බව පහළ වෙන්න නම් පුළු පුළුවන් එක්කන ඊගාවට එන කෙනාට උදව් කරන්න ඕන. ඒක තමයි තේරවාදී දිගටම ඇවිල්ලා තියෙන්නේ. ඒක සඳහා අන්ධහර පාණ්ඩයන්ටත් එපා, කියා පාණ්ඩයන්ටත් එපා අනන්ත අප්‍රමාණ ක්‍රම ඇති පිපාසකෙනාට වතු ටිකක් දෙන්නේ. වෙහෙස වෙච්ච මනුස්සයාට ගිමනක් දෙන්න. ලෙඩ වෙච්ච මනුස්සයාට බේතක් දෙන්න. බඩගිනි වෙච්චා කැම ටිකක් දෙන්න වගේ මේ පිටේ යනකොට හම් වෙන හැම පැත්තකින්ම මේ සත්‍ය ක්‍රියාත්මක වෙන්න ඕනේ නිසා මම හදනම් පැවිද්දෙක් විදිහට කතා කරන්නේ. නමුත් මගේ අත්දැකීම නම් මේ ධර්මයේ ක්‍රියාත්මක කරනකොට ගිහිකම හෝ වගකීම් හෝ වැඩ බහුලකම තම්බේක ගාණක් නැහැ මේ ධර්මයේ දන්නවා. දන්නේ නැති කෙනා තමයි එව්වනි දහතර කාරණාවක් කරගෙන අයියෝ මට මේ බබාලා ඉන්නවනේ මහත්යා රට ගිහිල්ලානේ ඒ අර ස්කෝලර්ෂිප් එක තියෙනවනේ මේ ඔක්කොම මෝඩ නටන්න බැරි කාට පොරොයදයි කතාව තියෙන්නේ ධර්මයේ තේරලා තේරලා යනකොට තේරෙනවා මම දැන මට දැනටුණා කිය හැකි පැවිද්දට වැඩිය අහරිම ලේසි ගිහුව ඉඳලා කරන්නේ හැබැයි සාසනික පැත්තෙන් මම කියනවා එන්න සාසනයේට මොකද ඒකේ නියෝජනයක් තියෙනවා සරුවචනාංශගේ නියෝජනයක් තියෙනවා මේ සිවුර කියන්නේ මහ පුදුමාකාර දෙයක් ඒ නිසා ඒකට අවිලක් කරන්න ඒක බාහිර සාසනය මම නැවතත් කියනවා ඒක බාහිර සාසනය තමන්ගේ වැඩේ නම් ඔය දැන් ඉන තැන බැන්නම් කවදාකවත් උඹලට බෑ ඔතන පුළුවන් නම් ඔතන තමයි ඒක නිසා දැන් නෙවෙයි නම් කවද්ද යකෝ මම නොවේ නම් කවුද යකෝ මෙතන නොවේ නම් කොහෙද යකෝ කියලා මතක තියාගන්න මේ තියෙන මේ සංකර ලෝක 2012ක් පහුවෙලාදී අපිට තාමත් මේ ටික කරගෙන යන්න පුළුවන් නම් ඔල් හිතනවා තව ඉස්සරහට කරදරෙයි කියලා. කරදර නැහැ කියන එක නෙමෙයි මං කියන්නේ. මේ කපාගෙන යන ගමනම ඒ නිසා යෝධ බල යෝධ වීර්ය ඇති කරගන්න ඕනේ. ඇත්තටම අපි ධර්ම හොයාගෙන යනකොට අපකර ධර්ම පැමිණලා තිනවා. අපි ඒකට උර දීලා ඉදී කටයුතු කරන්න ඕනේ කියන අදිස්ථානය ඇති කරගත්තා නම් ඔය සෝවාන් මාර්ග බලනම්ම නැති වුණාට මං හිතනවා අපේ වැඩමුළු සාර්ථකයි කියලා. ඒ නිසා මේ අවසාන මේ කරන ධර්ම දේශනාවත් සියලු දිනාටම තම තමන්ගේ ආධ්‍යාත්මික පන්නරේ පිණිස ආත්ම විශ්වාසයේ පිණිස නොසලෙන කුසල ඡන්දයක් පිණිස හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලියෙත් නිමාව සටහන් කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා